අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි පස්වෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡා තුන්වෙනි දවසේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා අපි එතනින් මේ සාකච්ඡාව පටන් අරගනිමු ඒ අතරමැද සාකච්ඡා යන අතර වාරේ කාටද කියන්නම තියෙනවා ඒකටත් අපි සාදර වෙනවා පළවෙනි ප්‍රශ්නේ පංච නීවරණ වලින් උද්දච්චය හා උද්දච්චය යන කෙලෙස තෝරම් භාගයේ සංයෝජන උද්දච්චයත් අතර වෙනසක් අද්ද මේ සංයෝජනක් ලෙස අයින් කරන්නේ කෙසේද? අතර වචනේ වශයෙන් නම් සමාන වශයෙන් පේන්නේ. නමුත් පංච නීවරණ වල තියෙන එක පරිඋත්හාන කෙලෙසක් විදියට නමුත් ඕරම් භාගයේ ඒවට යනකොට ඊට වැඩි ගැඹුරක් මේකේ පේන්න තියෙන බව පේන්න තියෙන්නේ. උද්දච්චේදී කරන්නේ මේ ඇති හැටි පෙන්වන්නේ නැහැ ඔක්කොම බොඳ කරලා දාන එක. උද්දච්ච කුක්කුච්ච උද්දච්චය කියලා කියනවා මේ ඉස්සරහට කරන්න තියෙන දේ පිළිබඳව තියෙන සැකේ නැත්නම් හිතේ විපිලිසර භාවය කුක්කුච්චය කියලා කියනවා කරපු දේවල් පිළිබඳව විවිලිසර භාවයේ ඒක නිසා උද්දච්චයේදී හැම වෙලාවෙදීම මේ එක්සයිට්මන්ට් එකක් කරන්න තියෙන එක පිළිබඳව හිත නිකන් අවිසිච්ච ගතියක් තමයි පෙන්ලා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පැහැින වතුර හැලියක් වාගේ ගොජ තමන ගතිය තමයි තියෙන්නේ නමුත් මේ ඕරම් භාගයේ සංයෝජන වල තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඒකේ උද්දච්චය විස්තර කරනකොට සමහර තැන්වල පෙන්නලා දීලා තියෙනවා අර උද්දච්චයේ තියෙන අවිශිච්ච ගතිය හරියටම ඒ උද්දච්චය එනකොට අදිමොක්කේ කියන චෛසික නැතු වෙනවා. අදිමොක්කේ කියලා කියන්නේ කලියොත් හරියටම තේරුම් බේරු කර ගන්න පුළුවන් ශක්තිය. උද්දච්ච එනකොට ඒක දුර්වල වෙන නිසා රූප රාග රූප රාග අරූප රාග කියන දෙක කාමච්ඡන්ද ව්‍යාපාද දෙකත් එක්ක පටලවලා පෙන්වන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා තියෙන උද්දච්චය විසුණාට පස්සේ. ඒ නිසා සාමාන්‍යයෙන් අත්තට මෝරම් භග්ගේ සංයෝජනට යනකොට කාමරාග පිටික සම්පූර්ණයෙන්ම නතර වෙලා ඒත් මේ උද්දච්ච චෛතසිකයේ තියෙන අවශ්‍යන ගතිය නිසා ඒ රූප රාග අරූප රාග වශයෙන් යන්තමට මණ්ඩි වශයෙන් තියෙන කෙලෙස් කාමරාග පිටික වශයෙන් Tamanටම ටික වේලාවකට පැටලිලා අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. ගතියක් තියෙන උද්දච්චය තියෙන නිසා. ඒ නිසා ඒක නීවරණ ධර්ම වල තියෙනට වැඩිය සංයෝජන ධර්ම වලට යනකොට ඊට වඩා ගැඹුරකට යන බව තමයි කියන්න තියෙන්නේ. මේ සංයෝජන ධර්මයක සහ අයින්කරනද විශේෂ භාවනා ක්‍රමයක් පෙන්ලා දීලා නැහැ. ඒක සඳහා කරන්න තියෙන්නේ මේ සෝවාන් වීම සඳහා සකදාගාමී වීම සඳහා අනාගාමී වීම සඳහා කරපු එකම නැවත නැවතත් කිරීම තුළින්ම ඒ පිළිබඳව තියෙන සැක සංකා දුරු වීමයි තියෙන්නේ. ඒක නිසා එකම දේ නැවත නැවත නැවත නැවත කිරීමෙන් එන විශ්වාසයෙන් තමයි මේ උද්දච්ච චෛසිකය මේ අයින් කරන්න ක්‍රමයක් තියලා තියෙන නැතුව මේ සඳහා විශේෂ භාවනා ක්‍රමයක් හෝ මේ විශේෂයක් නැත්නම් හැබැයි මේක අදිමොක්කයට සද්ධාවට කුසල ඡන්දයට විරුද්ධ ධර්මයක්. ඒ නිසා හොඳ අදිමොක්කයක් ඇති කෙනාට හොඳ ශ්‍රද්ධාවක් ඇති කෙනාට උද්දච්චය පිළිබඳ ප්‍රශ්නය තදබල උග්‍ර වෙන්නේ. උද්දච්චය මතුවෙන්නේ මම මේ කරන වැඩේ හරිද වැරදිද? මම මේ කරන වැඩේ මේ සුමකට යොමු කරයිද කියලා. ඒක ශ්‍රද්ධාවෙන් බාරගත්ත කෙනාට මේ උද්දච්චයේ තියෙන නපුරුකතිය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ මේ භාවනා ක්‍රමයක් වෙනම සටහන් වෙලා නැහැ පොතක පතක. ගරු සනාග දවස් 30ට වඩා භාවනාවේ වෙන්නේ වැඩි වෙනවා. දවස් 30 වුණත් එන්නේ ඉඳී තියෙනවා සාමාන්‍යයෙන් මේ ලස්සන ඉර ඉර බහගෙන යන දර්ශනයක් දැකලා ගඟක් ගලනවා දිහා බලලා ඒකට ඒ වෙලාවේ මේ මනාපයක් පහළ වෙනවා. නමුත් ඒක තියාගන්න මගේ කරගන්න තරම් දැඩි වෙන්නේ නැහැ. ඒව රූප රාග වශයෙන් පේන්න තියෙනවා. ඒක නිසා ඒක මේක සිද්ධියකදී මට මතකයි හාමුදුරුවෝ පින්නපාත යනකොට හොඳ ලස්සන ගම්මානයක පින්නපාත කරගෙන යනවනම් ඒක පිළිබඳව ප්‍රසන්න හැඟීමක් පහළ වෙනවා. Taman දැකපු දර්ශනය පිළිබඳව ඒව රූප රාග වශයෙන් සමාගාට අර්ථකථන දෙනවා. එතකොට භාවනාදී නෙමෙයි. එදින්දා ජීවිතේ යනකොටත් సౌందర్యාත්මකව මතුවෙන අදහස්. ඒක දැඩි බන්ධනයකට, දැඩි රාගයකට යොමු වෙන්නේ යන්තපට මතුවෙලා නැතිලා යන දේවල් කියලා කියන්නේ. රූපරාග රූපරාග කියන්නේ ටර්ම් එකේ විදිහටම තියෙනකද රූපයක් දැක්කම තියෙන රාගයයි. ඒක කියන්නේ සාමාන්‍යයෙන් පොතක බැලුවොත් වෙන රූප ලෝකයට තිය ආසාව සහ අරූප ලෝකයට තිය ආසාව. ඒ කියන්නේ භාවනා කරන්න ඉස්සලා අපි කාම ලෝකෙනේ ගත කරන්නේ. අපි මේ කාම ලෝකයෙන් අපි රූප ධ්‍යාන ලබන එක 1 2 3 4 වශයෙන් සඳහන් කරන්නේ. අරූප ධ්‍යානයේ කාම මේ ආකාසානං ඡායතන සඳහන්. අන්නේ ලෝකවලට තිය ආසාව කියලා තමයි සාමාන්‍ය පොතක් දිගහැරුවොත් අපිට පේන්න තියෙනවා. ඒක ඉතින් ඇත්තටම බැලුවොත් මේ එහෙම ලෝකයක් ගැන සාමාන්‍ය කෙනෙකුට දකින්න හම්බෙන්නේ නැහැ. Taman ලැබපු ධානයේ තියෙන චිත්ත tattweට ආශා කරගෙනක් එන්නේ ඉඳී තියෙනවා. මේ අරූප ධානයක නැත්නම් රූප රූප ධානයක තියෙන නිවර නැති නිසා මේ බාධාක් නැතුව යන්න පුළුවන් දෙයට ඒකට ඇති ආසාව කියලා තමයි සාමාන්‍යයෙන් පොතේ සඳහන් කරලා තියෙන රූප ලෝක සඳහා ඇති ආසාව සහ අරූප ලෝක සඳහා ඇති ආසාව. Uh, Bhante, can you explain the 11 facets of the uh, uh, explain the 11 facets of the meditation object using the Vedananupassana. Uh, the 11 facets that uh, the someone can understand, there is the time-wise, past, present and the future, gross and subtle, uh, near and far, desirable and undesirable, in and out. These are the 11 facets, so whatever it is, be the Vedana or oh, walking meditation or oh, in sitting meditation, these are the 11 facets. So, uh, you have to say, the, uh, as far as the past, the feeling, present feeling, future feeling, desirable feeling, undesirable feeling, that's all. You have to put the fear, the uh, 11 names as the adjectives and uh, use it as you like. And uh, this is the literal uh, answer, but when it manifests, maybe I have different shades of meaning. Vedana Vipassana, there is nothing special, exactly the same 11 terms. ස්වාමීන් eh, වහන්සේ සිතට පටිග නෙගටිව් අරමුණක් වරින් වර එන විට එය දිහා බලන විදිය කෙසේද? වේද ah, මේ පටිග මේවා වැටෙන්නේ නාම ධර්ම වලට ඒ නාම ධර්ම නිසා මේවට eh, සටහනක් ආකාරයක් නැහැ. Eh, ඒක හිතම දීපු සංඥාවක් අනුව තමයි ඒක පටිගයක්ද රාගයක්ද කියලා දැනෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් දකින්නකොට ඒකේ තියෙන අන්ඩමයිනින් එහෙම නැත්නම් ඒකේ තියෙන අනුසේ ස්වરૂපය ඒන අරමුණට ඇති අරමුණ මතුවලා ආවට අරමුණ නොදැකීමට අරමුණ නැති වේවා කියන අරමුණ පිළිබඳ වනස් හිතවිල්ල නිතරම ප්‍රතිකර්මණත් එක්ක එකට බැඳිලා එනවා. ඒ නිසා අරමුණ දැකීම සමහර අරමුණ රූප ධර්මයක් වෙන්න පුළුවන්. ඒ යටින් යට කරන මේ නැස්චාර් හැඟීම එහෙම නැත්නම් ගැටුම රූපේ දිහා විතරක් බලන කෙනාට තේරෙන්නේ නැහැ. නමුත් ඒ රූපේ කෙරේ දක්වන ආකල්පය මන අපේකද්ද අමන අපේකද්ද කියලා ඒ රූපේම නැවත නැවත නැවත නැවත එනවනම් ඒ රූපේ හේවණල්ලක් වාගේ තමයි කියන්න තියෙන්නේ පටිඝ අනුසය කටිකය. ඒ නිසා මෙනෙහි කරුවා වුණත් දෙතෑවරව මෙනෙහි කරන්න ඕනේ. අපිට කකුලේ වේදනාවක් එනකොට මේ වේදනාව අපි මෙනෙහි කරන්නේ ඒක නැති කිරීමේ අදහසින්. ඒක මකහදමීමේ අදහසින්. ඒක ගෙවන් කිරීමේ අදහසින්. ඉතින් ඒ නිසා මේ වේදනාවේ යථා ස්වභාවය අපිට දැක ගන්න බෑ මොකද ඒක පිළිබඳව නොදකින්න පතන් කියන හැඟීමමයි මෙනෙහි කරන්නේ. ඉතින් ඒක නැවත නැවත එනවනම් මෙනෙහි කරන ගමන් ඒක පිටිමැත ඇති අමනාපේ. ඒක පිළිබඳව ඇති මේක දුරුවන් කිරීමේ කැමැත්ත පටිගය දැක ගන්න පුළුවන් වුණොත් මේ මේ වේදනාවේ යටතට්ටුව වේදනාව හේවණල් වගේ තමයි ඒ මේ පටිගය තියෙන. එහෙම නැත්නම් අසුචි පිටක්, එහෙම බලුකුණක්, සර්පකුණක් වගේ දේවල් දකින්නකොටම ඒක නොතකින් කියන දකින්න හොඳටම පේනවා. පෙන්වට මේ මනාපයක් නෙවෙයි පහළ වෙන්නේ අමනාපේ. අනේ එතන තියෙන පටිගයේ දිහා බලන විදිය එහෙම ඉතින් හරියටම කියන්න බෑ නමුත් ඒ සඳහා අරමුණ එකක් අරමුණේ ඇති වෙන ආකල්පය අරමුණ ඇතුළත ඇති හැඟුම වෙන එකක් අන්නේ දෙක වෙන් කළ දැක ගැනීම තමයි කෙරෙන්නේ. ඒක නිසා භාවනාවේ මුලදී මේ වගේ දේවල් වලට හිත දාන්න ඉස්සලා කෙලිම මධ්‍යස්ත එහෙම නැත්නම් උදාසීන ආස්වාද ප්‍රසවාසයේ දිහා බලනවා. ඒකට පටිගේවත් රාගේවත් නැහැ. ඒකෙන් අරමුණ වෙනෙහි කරලා ඉගෙනගෙන තමයි අරමුණේ පිළිබඳව ඇති හැඟීම එහෙම නැත්නම් ආකල්පය දැක ගන්න උත්සාහ කරන්නේ. ඒකේ ඉස්සරලා සාමාන්‍ය ලේසි වෙන්නේ කාමරාග අනුශේ දැක ගන්න එක තමයි දකින්න දේ මනාපයි. ඒක නිසා දිගට දිගට බලන්න පුළුවන්. නමුත් ඒක බලන් ආසයි තෙන්නේ මොකද? ඒ වස්තුව කෙරෙහි ඇති ආශාව නිසා කියන එක <clears throat> දකින්න එක ලේසි. අමනාප වස්තුව අධ්‍යා බලලා අමනාපේ දකින්නට වැඩියි. ඒ නිසා බෑ ඉතින් අපිට කියන්න බෑ ඉස්සල්ලා මනාප අරමුණු වෙන්න පස්සේ අමනාප අරමුණු වෙන්නේ කියලා. නමුත් ඒකේ තියෙන මේ හේවණල්ල දැක ගැනීමේ දක්ෂකමක් තියෙනවා. ඒක ඉස්සලා යෝගාචරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඉස්සලා උදාසීන අරමුණක සතිය පිහිටීම තුලින් තමයි මේක ඇති කරගන්න පුළුවන්. ආමිෂා නිර්ආමිෂ වේදනා ගැන උදාහරණ සමග පැහැදිලි කරනු මැනවි. සක්මන් භාවනාදී මේ බැලිය යුත්තේ කෙසේද? ආමිෂ කියලා කියන්නේ වර්තමානයේම රූපයක් හා සම්බන්ධ වෙලා, සද්දයක් හා සම්බන්ධ වෙලා, ගඳක් රසක් පහසක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි ආමිෂේ. නමුත් ඒ රූපත් නොදක සද්දත් නැතුව ගන්ධ රසකොත් නැතුව ආනාපානෙ දැනෙන්නේ නැතුව හිතට මිහිරියාවක් පහළ වෙනවා. භාවනා හරි ගියාට පස්සේ ඒක කිසිම ඉන්ද්‍රයන්ට සම්බන්ධ වෙලා හෝ අරමුණට සම්බන්ධ වෙලා නැහැ. ඒකට නිරාමිසයි කියනවා. සක්මන් කරනකොටත් සක්මන ඉබේ කෙරෙනවා. හොඳට තේරෙනවා කිසිම වෙහෙසක් නැතුව කිසිම ප්‍රයත්නකින් තොරව සක්මන හොඳට සිද්ධ වෙනකොට ඇති වෙන මේ ජයග්‍රහයි හැඟීම හරි කියන හැඟීම හුඟා කළා නිර්ාමිසයි. එහෙම නැතු අර මේ පය තිනකොට දැනෙන තද ගතිය, මිල ගතිය, උණුසුම් ගතිය දැනනකොට එන ජයග්‍රහය හැඟීමට වැඩිය ඉබේ සක්මන කෙර දෙන්නක් විදිහට වැටෙනකොට එන එක නිර්ාමිසයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ භාවයක් නැහැ, අරමුණක හය ගැලිච්ච ස්වභාවයක් නැහැ. ඒක හුඟක් මේ මානසිකයි. පින්න ස්වාමීන් වහන්සේ කායනුපසනාවෙන් වේදනානුපසනාවට ආවිත එතනී වේදනාවද බලන්න තියෙන්නේ. වේදනානුපසනාවට ආවිත වේදනාවද බලන්න තියෙන්නේ. ඇත්තට වෙන්නේ කායනුපසනාව හා සම්බන්ධව තිබිච්ච පටවියාපෝ තේජෝ ගති එහෙම නැත්නම් මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය ආදී වෙන් කරන්න පුළුවන් ගති නැති වෙලා යනවා නැති වෙලා ගියාට ඉවසිල්ලෙන් බලන්න හිටපුවාම මොනවදෝ යට බලන දෙයක් තියෙනවා. ඒ ඒ බලන දේ සමහර වෙලාවට කම්මැලිකමක් නීරසකමකට ආවොත් මේ දුකක් විදිහට වැටෙනවා. නෑ මේ කායනුපසනාවේ ගෙවුනට පස්සේ ඒකේ යට මණ්ඩි ටිකයි මේ පේන්නේ කියලා මේක කායනුපසනාවට වැඩිය හොඳයි කියලා සතුටින් බැලුවොත් ප්‍රීති සුඛ පහළ වෙනවා. ඒ නිසා වේදනානුපසනාවට එනකොට අරිට වැඩි ඉවසිල්ලේ හදිසි තීන්දුවට ලැබෙන්නේ නැතුව බොහෝ වෙලා බලනින්න ඕනේ. නැත්තම් කාමරාගනුස නැත්තම් පටිඝානුසයෙන් අපි පිහලා යනවා. කසාගෙන යනවා. කසා නොකෙන මේ ඉන්න වේදනාවට පස්සනා කියලා දැනගන්න ලොකු ඉවසිල්ලකින් බැලු බැලමට පේන්නේ අර කායනපස්සනා වගේ හොඳට විවේකීව බලන ඉන්නකොට තමයි වේදනානුපස්සනාවේ මේ මූණත පේන්න පටන් ගන්න. ඒ නිසා එතෙන්දී වේදනාවනේ විඳිනවා. විඳිනවා කියන එක මම සාමාන්‍යයෙන් භාවනා කරනකොට කියන්නේ මම මැරිලා නැහැ කියලා දාන්න. මට නිින්ද කියලා නැති බව දාන්න. මට ක්ලාන්ත වෙලා නැති බව දාන්න එච්චරයි. වෙන මොනවාක්වත් දැනෙන්නේ නැහැ. අරමුණ දැනෙන්නෙත් නැහැ. සතිය දැනෙන්නෙත් නැහැ. සමාධිය දැනෙන්නෙත් නැහැ. මැරිලා නැහැ. එහෙනම් ඒ ටික දැනග ඒත් ලොකු දෙයක් කියලා. ඒක මේ නීවරණ වලින් තොරයි තාවටන දෙයක් කියලා තේරුම් ගත්තොත් සතුටක් එනවා. එහෙම නැත්නම් නිකන් ඔය භාවනා කරලා ඔච්චරකට හම්බුනේ කියලා කම්මැලි වුණොත් දුකක් එනවා. ඒ නිසා එතෙන් දෙන වේදනාව දුක්ඛ වේදනාද සුඛ වේදනාවද කියන එක Taman දක්වන ආකල්පය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආකල්පෙට හොඳට මේ ඉස්මතු වෙන්න විවේකීව බලන්න ඉන්න ඕන. අර කායනුපස්සනා වගේ තදබල ගැටුම් තදබල හැපෙන දේවල් නැති වුණාට විවේකීව බලා සිටින ගතියක් අවශ්‍යයි. වේදනානුපස්සනාවේ දක්ෂ වෙන්න. Um, when you when you come to that stage of no um, knowing anything, but you know that you're you're you're there. Afterwards, when you feel a lot of energy, is is that part of it? Yeah. That energy will be a, a ghostly or kind of a fearful if you are in a wrong uh, attitude. But otherwise, you feel it's a healing kind of energy. Yes. So that uh, it happens once you become welcoming. Otherwise, it will be negative. I will be, you will be start the sweating, you start moving and all the kind of thing can happen because you have kind of a negative feeling to that uh, energy. That energy you have to put it in the correct perspective, then it become a healing kind of. Energy is there, it is unruly, it is unorganized, it is uh, no any direction as such. So if you have a, a kind of uh, feeling if I am going to die, may I die, never mind. If my body is going to scatter, never mind. But I have a resolute faith. I will look into that like uh, if you have the resolution, resolute faith, then it will become positive. So therefore, no one can uh, help you at that time. You have to be prepared at that moment. So that is the point where measure your mental health is correct. Your, your virtues are intact. And if your virtues are intact, if you are mentally ready, you dash through. Otherwise, you always uh, reconsidering and taking step back, and then it becomes our taste. So all the teachings that people like yourself give us are like signposts when you come, when you are face to face with these uh, things that you experience during meditation. The teachings are the signposts to say which you're there, or you're not there, you're in the wrong place. Is, is that how you could understand the teachings? The whole teaching of Buddha, 84,000 number of odd things, they are just parables. Mm. Yes. you can't put it into and say this is Dhamma and I, I am attaching Dhamma, I am worshipping Dhamma. Eh, nonsense. Dhamma becomes Dhamma when you're in the correct perspective, otherwise it becomes Dhamma. So you have to experience it through meditation. Uh, you have to sacrifice. You have to have a resolution out of number of thousand of time mistakes or mishandling. Uh, the, one day you have to uh, take a correct decision and dash through. Uh, it is electric. It is all the time electric. I would say it is uh, it's uh, masculine. I mean, that is why <laughs> many people are not happy. It is masculine. You are, you are ruthless. Attack it. And if you are wavering and telling, I will come tomorrow, please wait, and kind of thing, ever you are eating sour mangoes. You will never eat uh, ripened thing. One or the other day you have to take a decision and dash through. Then you become a masculine. <laughs> I invite everyone to be a masculine. Purusha name, Parushagati. No, no mercy throughout the samsara it was battling and hammering and whacking and all that. Why is that? What is that? Why anything happened? Goes, just like a Mathubanda, not like a Lokubanda. <laughs> and whatever you, you will be killed. and that Lokubanda is uh, uh Charachuru and going behind the mother and telling, I am mother, please see that he is going to kill her. Mathubanda says, yeah, we are coming for Halepala Parampara. What is this? You just wait and see, I am going to show you how to face the death. Both of them are dying and Lokubanda become a hero. Madhumbanda, Lokubanda become a cowardly person. So we are also as far as cowardly in the samsara. We are defensive and all the kind of thing, but no mercy. You are ready to take the chance of your life and the body, sacrifice. It's the only ones you have to do. Then what you, are, you get you get your weapon sharpened. You can back it. With, with, with that uh, experience. So once it happened, all the negative things become positive. All the things will come a challenge. Till that you have something to preserve. That what you are preserving is your ego. At that moment, you are ready to smash it. Just like uh, the glassware I smash against the rock, uh, you whack it. So till that you are conservative. So Buddha is asking a Sakya Singha, a lion's roar. I must be a, like, a, like a lion. No wavering, no backward. Till that you are not Sakya Singha. Thank you. ගරු ස්වාමීන් වහන්සේ ඵලසිත සහ නිරෝධ සමාපත්තිය අතර වෙනස කුමක්ද? arahant phala and the Nirodha Samapatti, uh, the commentators have recognized both of them as equal, but Perumal Jnanananda tried to draw a conclusion, he says, uh, Nirodha Samapatti, uh, even an uh, anagami come to the Nirodha Samapatti, definitely wake up into the uh, sunyata appanita nimitta kind of uh, nimitta, and then definitely going into the palasita. Uh, so therefore Nirodha Samapatti is the gateway to the Aryata palasita. But early uh, palasit, Sotapatti, Sakadagami, uh, there we can't compare with the Nirodha Samapatti because Nirodha Samapatti is endowment, become an endowment once your uh, samadhi is perfected. That means after the Anagami uh, phala, and then only only you can compare with the Nirodha Samapatti with the Arhat Palasita. and it is a uh, Nirodha Samapasita proximate cause uh, for the Arhata Palasita. But early Palasita, you can't compare like that. Uh, ගරු ස්වාමීන් වහන්සේ දුක් වේදනාවක් යට පටිඝානසය තිබියම යුතුයද බුදුරජාණන් වහන්සේටත් රාතන් වහන්සේටත් දැරීමට අමාරු කායික දුක් වේදනාවල් තිබුණා නේද කරුණාකර පහදා දෙන්න so this is the uh, change over for a Sansaric being, Putujana, dukkha vedana is invariably associated with the uh, patikanusaya, but the first time uh, when you are observing this relationship and you understand two as two phenomena and recognize this is the dukkha vedana and this is patikanusaya and the split happens then onward you are not slavery uh, to have the patikanusaya all the time hooked up with this uh, dukkha vedana, they are onward, you can see dukkha vedana as such. It has no difference with the sukha vedana, no difference with the adukkama sukha vedana. Therefore, he has three approaches. You can have a desire for dukkha vedana, or you can have a undesirable, or you can have a neutral. So therefore, the Arahant and the Buddha, uh, the object can be the uh, very loathsome and very uh, ugly. But even then he can develop the auspicious feeling uh, because his uh, undermining tendency is not always hooked up each other. So once it happens, you are independent. That means you are vimutti. As far as you are not independent, you are always bound up with this uh, dukkha vedana together with the patikanuse. Uh, you are slavery. That is we call. That is why we call the putujana. Once you come up to a mastery, uh, two things are working differently. So the Buddha, uh, the even though it is uh, painful feeling, he has no any um, unwelcoming ideas to that. It is happening, it's a phenomena, it will come, it will show its un, the pleasurable um, feeling and will go off. There is no reaction to it, there is no assuming of this is me, this is mine and this is myself like. ඒකම ඇප්ලයි කරන්න පුළුවන් නේද මේ කාමාසාවට? මේ කියන්නේ කැමති දෙයක් දැක්කොත් ඒක තියෙන්න ඕනේ නෑනේ මේ කාමනුසය නේද? ඒක නැතුව ඒ කියන්නේ ලෙසන් මොකක් හරි දැක්කොත් කාම කාම ගුණයක් දැකලම රාගානුසය මත වෙන්න ඕනේද? එහෙම නැතුව රාගානුසය මත වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් රාගානුසය ප්ලෙසන්ට් ඔබ්ජෙක්ට් එකක් එනකොට රාගානුසය මත විය යුතුයමද? කියලා. ඒක තියෙන්නේ ඒක ඒ ඒ ඒ ඉම්ප්‍රෙෂන්මන්ට් එක තියෙන පුතර්ජනකා විතරයි. පුතර්ජනක අනිවාර්යයි ඒක. කාම ඒක නිසා ඒගොල්ලෝ කියනවා මේ ළමයි හදාගන්න විදියක් නැහැ මේ කාම රාග පේන දේවල් පේන්න තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒව නැති කරන්න හදනවා මේ ළමයි හැදිල්ල පැත්තක තියෙද්දි මේ ලෝකේ කාම රාග පෙන්නනව නැති වෙනවා. නමුත් අවබෝධ කරගන්න එක දන්නවා කාම රාගය කියන එක ඔබ්ජෙක්ට් එකේ නෙවෙයි තියෙන්නේ බලන මනුස්සයගේ තුල. ඒක නිසා මේ ලෝකේ වටේ හං එලනට තමයි කකුල සෙරපු දෙයක් දාගන්න එක තමයි කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෙහෙම කිව්වට ඉතින් මම හිතන්නේ අම්මලාට තාත්තලාට මේවා කියන්න බැරුව ඇති. ඒගොල්ලෝ ඉතින් කොහොමද කති ලෝකේ තියෙන සූරකට යන්න එපා. ඒක මම කියන්නේ අඩු ගන්න දෙකම තියාගන්නයි කියලා. පෙන්නන රූපේ විතරක්ම නෙවෙයි කාමයේ තියෙන්නේ බලන මනුස්සයා තුළ. ඉතින් ඒක නිසා මේ අපි කිසියම් කාම අරමුණක් නැතුව හීනකදී අපිට කාමරාගය අවිස්සෙනවා. එතකොට අරමුණත් හිතින්මයි අරන් තියෙන්නේ. එතකොට ඒකල හිතින් එක බුද්ධි විදිනවා. ඒ නිසා සර්වචනස් දේශනා කළ තියෙනවා ඒක ආපත්‍යයකට යන්නේ නැහැ කියලා. ඒක ආපත්‍ති කර නැහැ. නමුත් අපි හොඳටම දන්නවා සම්පූර්ණ ද්වේෂය සම්පූර්ණ රාගය හීන ලෝකේ මතු කරනවා. මතු කරනකොට අරමුණක් නැතුව තියෙනවා වගේ පේනවා. නමුත් ඒ අරමුණ තන්නේ කරම මනසෙන් හදාගත්ත එකක්. එතකොට අර හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදී. ඉතින් බලනකොට හැබෑ ලෝකෙත් සිද්ධ වෙන්නේ එහෙම එකක් තමයි. හැබෑ ලෝකෙත් මේ බල්ලෙකුට බැල්ලියක් දැක්කම රාගය ඇති වුණාට අපිට බැල්ලියක් දැක්කට රාගය ඇති වෙන්නේ. ඒ නිසා කියනවා යකෝ බල්ලට බැල්ලි කියපුක බල්ලට වඩා මට ලොකු එකක් දැක්කෝ කියලා ලොකෝ කියන කතාවක් තියෙනවා. බල්ලට බැල්ලි කියපුක ලොකු වුණාට මට ලොකු නෑ යකෝ කියලා. ඌට විතරයි ඒ රාගය ඇති වෙන්නේ. අපිට ඇති වෙන්නේ නෑ. ඒ රාග අරමුණක් වෙන්නේ බලු ලෝකෙට විතරයි. ඒකෙන් තමයි පිළිම කෙනුණාත් එක යම් කාන්තාවකට නැත්තම් කටියට ඒක ඔක්කොට වෙන්නේ නැහැ. ඒ වගේ ඒ කර්මාන් රූප සංසාර හැදියාව හැටියට එයාට තියෙනවා ඒ යම් කිසි දෙයකට විශේෂ ආකර්ෂණයක් සහ විශේෂ තරහක් එනවා. ඉතින් ඒක අරගෙනම මරනොත් පුතඥයි කියනවා. ඒක හරියට මේ ලෝකෙදී ස්ටඩි කරලා මේ දෙක දෙකක් කියලා ගලවලා දාගත්තොත් ඒ කියන්නේ අපි අවබෝධ කෙරුවා කියන එක තමයි. මොකද අපත්‍ය ඔෆෙන්ස් එකක්. Uh, Vinabhavante, can you say any something about the sound of silence? Please, should we contemplate it? Uh, මේ ඉඳුරංගේ බැඳිලා තියෙන uh, ඉඳුරං හා ප්‍රතිබද්ධ තියෙන මේ හිත uh, භාවනා ක්‍රමකින් හෝ එහෙම නැත්නම් මේ හිප්නොටයිස් කරලා හෝ සමහරලාට ඔය ඩ්‍රග්ස් වලින් හෝ මොකෙන් හරි ගලවන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කමෙන් එකලියොල හිත ඊට වැඩිය ඉන්ටර්නලයිස් කරන්න පුළුවන්. අන්න මේ ඉන්ටර්නලයිස් කරපුවාම මේ මැද තියෙන ඉන්ටර්නලයිස් වෙච්ච එක රූපාකාරයෙන් පෙන්වනවා, ශබ්දාකාරයෙන් පෙන්වනවා, ගන්ධ, රස, පහස හැම එකකම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධතරම නැති වුණාට රිප්‍රසන්ටේටිව් එකක් තියෙනවා. ඒ හිත තැම්පත් වෙනකොට ස්වභාවයෙන් ආලෝකමත් වෙනවා. ඒක මේ වර්ණ සම්බන්ධ වෙනදී හිත කෙලෙස් අයින් වෙනකොට පැහැපත් වෙනවා. ඒ වගේම ශබ්ද වලින් බේසික් නොයිස් එකට යනවා. බේසික් ඩේටම් ලයින් එකට යනවා. ඒකට ඉතින් uh, සමහරු කියනවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා කියනවා. එහෙම නැත්නම් සමහරලාට ඉන්නවා කියන හැඟීම දෙනවා. මම මැරිලා නැහැ. මම ලෙඩ වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මට නිින්ද කියලාම ඉන්නවා කියන this being කියන එක. සමහර වෙලාවල් වලට මේ ඒක අපිට සාමාන්‍යයෙන් අහුවෙන්නේ කටේ කෙල රස අහුවෙනවා. කටේ කෙල වල රසක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. මොකද මේ මතින් එක එක රසවල මිදලා කෙල රස කියන එක බේසික් වෙලා. නාසයට නාසී ගඳක් කියලා එකක් තියෙනවා. නාසයේ තියෙනවා. ඒකට මේ ගඳ සුවඳ නැහැ කිව්වට මේ ඒක යම් කිසි සියුම් ගඳක් තියෙනවා. සත් සත්තුන් බොහොම ඒක ප්‍රකටව වැටෙනවා. ඒ වගේ අපි අර මූලික ඩේටම් ලයින් එකට වැටෙනවා. සමහරු ආලෝකයේ දිගේ යනවා. ඒ කියන්නේ සමතේදී උගදෙනේ ඔය ආලෝක සංඥාව කියලා අල්ලන්න හදන්නේ අර හිත පිරිසිදු වෙච්චාම යන හිතේ ප්‍රභාසරයට. එතකොට ඒක sound of silence කියලා කියන්නේ ශබ්ද දිගේ භාවනා කරන එකනට පිළිත් අහලා හොඳ මියුසික් එකක් එහෙම නැත්නම් භජන අහන එකනට අහගෙන ආගෙන යනකොට අඩියටම ගියොත් මේ ශබ්දයක් ඇහෙනවා නිකන් ජෙට් ජෙට් එකක් යනකොට තියෙන ශබ්දයක් වගේ නැත්නම් ringing 1000 bells at a time කියලා කියනවා නැත්නම් පලාගිරා ශබ්ද වගේ බේසික් ශබ්දකින් ඊට කොච්චර බාහිර ශබ්ද තිබ්බත් අර සද්ද ඉන්න තාක්කල් Taman නිකන් gedර ගියා. ඉතින් ඒ වගේ හැම ඉදුරන්ටම රිප්‍රසන්ට් කරන ඩේටම් ලයින් එකක් තියෙනවා. ඉතින් මේ ඩේටම් ලයින් එක පෙන්වන්නේ දැන් මේ කෝටෙක්ස් එක නෙවෙයි බ්‍රේන් එකේ වැඩ කරන්නේ ඇතුළට නැමිලා තියෙනවා. බාහිරවත් නෑ හිත බ්‍රේන් එකත් හිතත් එහෙමයි මේ ඉඳුරංගෙන් තියෙන සම්බන්ධය අඩු කරලා මැරිලා නැහැ. නමුත් අවධානය ඇතුළට යොමු වෙලා ඒක හොඳ සම්දිස්ථානයක්. හොඳ මේ පරමාර්ථ ධර්ම වලට යන්න ඉස්සෙල්ලා මේ සම්දිස්ථානයක්. ඒක හොඳට පුරුදු කරගන්න ඕනේ මේ මේ දී ඇති தത്വෙදි මට ආලෝකයේ දිගේ දයන්න පුළුවන් ඉන්නේ සද්ද දිගේ දයන්න පුළුවන් ඉන්නේ ගඳ දිගේ දයන්න පුළුවන් ඉන්නේ රස දිගේ පහස දිගේද කියලා පුරුදු කරනකොට පුරුදුන් තේනවා අපි ඉසල ඉසල සීමා සීමිත channels කණක විතර එන්න දන්නේ හොඳට පුරුදු වුණාට පස්සේ ඕනම channel එකකින් ආපහු Tamanට at home situation එකට එන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔය ප්‍රසිද්ධයි ඔය මේ sound of silence කියන එක ඒක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක මනුස්ස හිතේ endowment එකක් තියෙන තත්වයක්. නමුත් එතෙන් ආපුවාම පේන්නේ බාහිර කොච්චර ගැටුම් බැලුම් තිබුණත් Tamante ඒක ගැන නොසැලී අර Tamange ගෙදරට වෙලා ඉබ්බා කොච්චර අවුස්සන කට ඇතුළට අඬු ඇදගෙන ඉන්නා වගේ ඇතුළට යන්න පුළුවන්. ඒකක් තමයි මේ sound of silence. නියම ප්‍රතිඵල ලබාගෙන සඳහා අසුබ පිළිකුල් භාවනා වැඩි යුතු ආකාරයේ කර්ණන් පහදා දෙන දෙතිස් කුණපේ ගැන පමණක් මෙනෙහි කිරීමෙන් කය ඇති හරියයි කැහැකිද මේක මේ නියම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කියන එක තමයි මේ වැදගත් වෙන්නේ ඒ කියන්නේ මේ චතුරාර්යක භාවනා පෙන්නලා තියෙන්නේ එක එක චරිත හතරකට උදාහරණයක් වශයෙන් කියනවා නම් තමන් භාවනා කරගෙන යනකොට හෝ එදිනදා ජීවිතයේ වැඩ කරන යනකොට තමන් නිතරම ගැටෙනවා. නිතරම කුසලංගේ මැස්ස යන බැරි කේන්ති යන කෙනෙක් නම් අපි කියනවා පටිග චරිත කියලා, ද්වේෂ චරිත කියලා. මෛත්‍රී භාවනාවේ ඒකට මේ ඇන්ටිඩොට් එක දෙන්න ඕන. ආශාව වැඩි කෙනෙක් නම් එනේන හැම දෙයකම පැටලෙන වගේ තත්ත්වයක් තියෙනවනේ. මේ කාමකමම නෙවෙයි මේ නිකන් ලිංගිකත්වයේ විතර නෙවෙයි කාමක ආසාව රූප බලන්න, සද්ධාහන්න, ගඳ බලන්න, රස බලන්න. එතකොට යාට පිළිකුල් භාවනාවේ ඒක කම්පන්සේට් කරන්න ඕනේ. සමහරව ඉන්නවා මේ දැන්ම භාවනා කරන්න ඕන පස්ස කරන්න පුළුවන්. දැන් කළ යුතු විශේෂ වැඩ තියෙනවා. ඒ නිසා මේ පස්සේ කරන්න කියලා පස්සර දානයි. එතකොට මරණානුස්සතිය දෙන්න ඕනේ. මොකද කොයි වෙලාවෙ මරණයවත් දන්නේ. ඒ නිසා අපි හිතාන හිතයට ජීවිතය කියන්නේ කොහේ ස්ටෑන්ඩඩ් වේව් එක දිගේ යයි කියලා ওই වේව් එක ඕන තැනක මැරෙන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා මේ එනර්ජි නැහැ. එහෙම නැත්නම් බැටරි බහැලා. එහෙම නැත්නම් ෆ්ලැට් බැටරි, බැටරි ෆ්ලැට් කියලා. ඒලාට බුද්ධානුස්සතිය වඩන්න බුදුරජාණන්සේ කිසිම මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණෙත් නැහැ, ගුරුවරු හිටියෙත් නැහැ, විවපසයක් නැහැ, මොකක්වත්ම නැතුව Tamanට උන ශක්තියත් හදාන පරෝපදේශ රහිතව කෙරුවා. ඉතින් අපි මෙච්චරත් පහසුකම් තියේදී පසර දැම්මොත් මේට පස්සේ ඉස්සරහට එන මැටීරියල් දුෂ්කර තත්වයක් මිසක පහසු තත්වයක් නෙවෙයි. කියලා බුත්තානුස්සවන අන්න ඒකදී මේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කියන්නේ පිළිකුල ස්වභාවනාව අවශ්‍ය කරන්නේ අන්නතර වගේ හැම දෙයක්ම අල්ල බදා ගන්න. කිනාට. එහෙම අල්ල බදා ගන්නේ නැති බැලුව බැලමටවත් මේ ලෝකේ කියලා කියන්නේ මේක ඉවරක් කරන්න බැරි වැඩක්. එහෙම නැත්නම් මේක මේ කැම්බිරිල්ලක් මේ කැම්බිරිල්ල මොන මගුලක්ද මේ ජීවිතය කියලා හිතාන මනුස්සයා අසුබ වැඩුවොත් එහෙම ඒක සීදීනසා ගැනීම පැත්තට යන්න ඉඩ තියෙනවා. එතකොට නාස්තික පැත්තට යන්න පුළුවන්. ඒ නිසා වැරදි කෙනෙකුට අසුභ භාවනා වැඩුණොත් හොඳම නිදර්ශනයක් තියෙනවා මේ ඒක සාමාන්‍යයෙන් මම ඔය ආනාපාන සති පොතේ මම බණක් කියප කල්ලි බල ඒකේ ඒකේ බණට කිව්වා මොකද දෙනෙක් කිව්වා එලි කරන්න එපයි කියලා. ඒ මොකද මේ එක ප්‍රථම බුද්ධ ශාසනය කියන්නේ සර්වචනංශේ බුද්ධත්වයට පත්වලා පළවෙනි අවුරුදු 20 විතර ඇතුළත සර්වචනාංශයට මේ විවේකය ගන්න හිතිලා. ඔක්කොටම මේ අසුබ පැත්ත නැත්නම් ජීවිතයේ මේ අසුබ භාවනා පිළිබඳව දට උනන්දු කරන දේශනාවක් දීලා සර්වචනාංශ කැලේට යනවා. ඊට පස්සේ මේ හාමුදුරු කල්පනා කරනවා දැන් මේ ජීවිතේ හැම කර්ත කරන හැම වෙලාවෙම කෙලෙස් උපදිනවා. මොනවා කරත් ඒක තණ්හාවට වැටෙනවා නැත්නම් කර්ම වලට වැටෙනවා. ඒක නිසා ලේසි ගැළවිල්ල තමයි සීදීනස ගැනීම කියන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ පටන් ගන්නවා මැරෙන්න. කියන්නේ එක එක ක්‍රම වලට සීදීනස ගන්න. එතකොට එතන ඒ ටීම් එකේ ඉන්නවා අන්‍යාගමික නැත්නම් මිත්‍යා දෘෂ්ටික අදහසකින් පැවිදි වෙච්ච කෙනෙක් මේ කණ්ඩ බොණ්ඩ හම්බ වෙන නිසා පැවිදි වෙච්ච කෙනෙක්. මිගලන්ඩික කියලා. ඒ මනුස්සයා කියනවා ගෙල්ල වෙලා මේ කරදර වෙන්න එපා මම බෙල්ල කපන්න කියලා. හැබැයි මට පාත්‍රය හිවුරයි ඕනයි කියලා. ෆෝඩ් කොන්ට්‍රැක්ට් එකක් දානවා. දාලා ඉවරලා මිනිස්සු දවසට දෙන්න තුන් දෙනා හතර පහ දෙනා කපනවා. ඉතින් අර මැරෙන්න ඉන්න හාමුදුරුවෝ හරි සතුටු වෙනවා. මේ කෙරෙනවනේ වැඩේ කියලා. පස්සේ මෙවලන්ටි ගියා දවසේ ගිහිල්ලා මේ ගඟට ගිහිල්ලා පීය හොදනකොට ඒ කතාවේ තියෙන හැටියට කල්පනා කරනවා අනේ මේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මෙච්චර කැපුවා මම කරන්නේ හොඳ වැඩක්ද වැරදි වැඩක්ද මම මේ අතරේ ස්වාමීන් වහන්සේලා කැමැත්තක් පේන තියෙනවා ඒකකොටම මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වතුර උඩ ඇවිදගෙන ඇවිල්ලා කියනවලු එහෙම හිතන්න එපායි සාන්තුරෙන් වහන්සේලාට මේකෙන් ගැලවෙන්න ඕනලා තියෙන උඹ කරන්නේ කෙටි මාර්ගයෙන් නිවන් ලබලා දෙන එක මේක දිගටම කරපන් කියලා. සර්වතන ශාප වැල්ලවනකොට බර ගන්න සංඝයානේ. ආනන්දම්සේ ගන්න මොකද ආනන්ද මේ මේ කුටිසේනාසනේ හිස් වෙලා. ඊට පස්සේ කියන ඔක්කොටම එපා වෙලා ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය නැති කරගන්න. ඊටස්න වහාම කැඳවන්නේ. කැඳවලා ඉවර වෙලා අන්න එහෙම නොවීම සඳහායි ආනාපාන සති දේශනාව කරන්නේ. ඒ වගේ විලෝපණෙන්නේ නැහැ ආනපනයකට. එහෙම නැතුව දන්නේ නැතුව දැනටමත් අසුබ පිළිකුල පාල වෙච්ච එක තව තවත් අසුබ පිළිකුල කෙරුවොත් අර වගේ ජීවිතේ නාස්තිකන තැනට යන්නේ. ඒ නිසා ඒ ඒ භාවනා විලෝපන සහිතයි. ඒක නිසාම ඒ සූත්‍ර දේශනාව ඒක තියෙන්නේ පාරාජික පාළි දෙකේ දෙවෙනි පාරාජිකා ගැන කතා කරනකොට සතරජන්සේ ආනාපානයේ විශේෂ ගුණ වර්ගයක් කතා කරනවා. සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච උපන් උපන්නේ පාපකය කුසල සම්මේ අන්තරදහපේටි වූප සමේති කියලා ආනාපාන සති භාවනා කරනවා බොහෝම සාන්තයි බොහෝම ප්‍රණීතයි අලුතෙන් මේ පිළිකුල හොයන්නේ අඬෝනකමක්වත් එහෙම නැත්නම් කසින හදන්න ඕන කමක් නැහැ උප්පත්තියම හැදිච්ච හුස්ම ලක්ම බෙලා තියෙන්නේ අසේචනකෝ සුකෝච විහසුක විහරණයක් දෙනවා ඔය හිතේ ඇති වෙනවනම් ඔය විකෘති අදහස් අධික කාම ආශාව හෝ සීදීනසා ගැනීම ඒව මට්ටම් කරලා දෙනවා. ඒව නිකන් සමතුලිත කරලා දෙනවා. ඒ නිසා ආනාපාන සතියේදී ඒ වගේ සයිඩ් ට්‍රැක්ස් වලට යන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මේකෙදී නියම ප්‍රතිඵල කියන එක සඳහන් කරන්නේ මේ Taman දැනටමත් ඇලීම් බැඳීම් වැඩි කෙනෙක් කියලා දන්නවනම් එයාට මේක හරි. ඒක නිසා ඒ බුරුම සංස කියන්නේ මේ චතුරාර්යක භාවනා කියලා කියන්නේ prescription drugs. Tamanට ඕන විදිහට ඕවක ද කවුන්ට් අරගෙන පාවිච්චි කරන්න යන්න එපා. දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරාට පස්සේ ගත්තොත් හරි. පැන්ඩෝල් වගේ જાතියක් නෙවෙයි මේක. මේක prescription drug එකක්. භාවනා කරනකොට ගුරුවරයා කියයි උඹට මේ වැඩේ යන්න බැරි මේ ආසාව වෙන නිසා එනවා මේ බේත ගනි. එහෙම නැතුව ලේසියට හම්බුණාට අරගත්තාට පස්සේ ඒකට වගේ කියන්න බෑ. හම්බුනේ ඒක දියන් පයි කියලා කිව්වා හම්බුනේ උඹනකට. ඈ යොබරකට ඒක ਵਿਚාරේ කරන්නේ පාඩුවක් දෙයක් කියන්නේ. ඒ කියන්නේ අර බුදුසෙන්න්ස ඉන්න කාලේ කට්ටිය සිය දිනසා ගත්තයි කියන එක හරි නෑනේ. නිසා කියන්න එපා මිනිසුන්ට මේ මේ ඒ කියන්නේ බුද්ධ ධර්ම කියලා කියන්නේ නාස්තික ධර්මයක්. බුද්ධ ධර්ම කියලා කියන්නේ මිනිස්සු මේ මේ ජීවිතේ රස ගන්න පැත්තට නෙවෙයි අනිත් පැත්ත. අනිත් ඔක්කොම ආගම් කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා එක්කෙනෙක් ගෑනු හත් දෙනෙක් ගනිලා. ඕකනේ තියෙන්නේ. මේකේ මොනවක් කරන්නේ දුක්ඛ සත්‍ය වෙන ඉස්සරහින් කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක පැතිරෙන්නේ නැහැ. ඉතින් ඒක පිළිබඳව අනවශ්‍ය පතුරවන්න ඕනට මොකුත් නැහැ. මොකටේ? ඕන කෙනෙක් ඔය තියෙන කැමති නම් කරන් කාපන්න නැත්නම් නිකන් හිටුවා. පුළුවන් නම් කාපන්න බැරි නම් කාපන්න කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. බුද්ධාමත් එක නටන්න ගත්තොත් ඒ ඉතින් හරියනවා දැන්. ඒ ඒක කරන්න බෑ. ඒකට ඒ මනසට හරි වෙහෙසක් එනවා. ඒ has internal and external uh, perception are by the consciousness uh, the second problem read spelling මට අල්ලන්න බෑ ඈ කොහොම ගියාම ඒක තමයි වෙන්නේ. ඔව්. perception and Sir, as external and internal perceptions are breached breached by the consciousness dash vinyana, um, i.e., three things is uh, L I N N A N N. Linnana? Linna. Linna. Na, N A N A. Nana. L I N Vinyana. Ah, Avinyana. Sorry the three things is vijnana the most important for ego or I. As external and internal perceptions are bridged by the conscious vijnana. That is wrong. No external perception as such. External ರೂಪದ that is, that is, තියෙනවා අභ්‍යන්තර ආයතන හා මෙතන කියන්නේ perception perception කියන්නේ ඔව් ඒතන මීන් කියන්නේ අභ්‍යන්තර ආයතන හා බාහිර ඒක ආයතන ඉන්ස්ටිටියුට් එක කියන්නේ ෆැකල්ටිස් කියලා කියන්නේ මොනවා මෙතන කියන්නේ perception කියලා external perception කියලා එකක් ගත්තොත් වැරදෙනවා වැඩි සංඥා මීන් කරන්නේ I think that is what that we can't understand we can't answer the question what they mean we have to understand the question what they have written are bridged by the consciousness uh, in three things. Is vijnana the most important for ego? is vijnana the most important Oh. Or I? Consciousness. විඥානයේද I ego වැඩ කරන්නේ කියලා මොකද external internal perceptions දෙක එකට bridge වෙලා තියෙන්නේ විඥානය නිසා. no, the picture is not clear because uh, there is no external perception as such perception is something a conscious one There is no external thing. There is no dead perception. You can't pur purchase the perception in the supermarket. <laughs> බාහිර සංඥා නැහැ. මිත්‍යා හරි ඒක ඇතුලෙන් එන එකක් තමයි. බාහිර සංඥා නැහැ. සංඥා කියන එක තමයි ළඟ තියෙන්නේ. ඒ සංඥාව තියෙන මිනිහා තමයි මමයා කියලා කියන්නේ. ඒ මමයා එළියේ නැහැ. ඒ ඒකට බ්‍රිජ් කරන්න දෙකක් නැහැ. The internal external, the internal object and the internal uh, external object and the internal organs are being bridged by the vinyana. එතකොට එහෙමනම් විඥානයේද I ego important most important. And, uh, eh, Because එහෙම second truth uh, of the um, cycle uh, probably means that Vedana is being considered. That is, that must be the reason. Because if Vedana is considered, because Vedana is the key to the, uh, is one of the important and easier keys to the entire uh, uh, cycle. Uh, එහෙම එකක් ලියලා Pat- තියෙනවා. Paticca The second noble truth resolves, revolves around the cycle. මේ ඔයාගේද දැන්? මේකේ මේ දැන් හල්ලන අල්ලන එකක් හරි. on the on the Vedana because uh, No, that uh, simply you have to understand that uh, the weakest point that we can break is tanha. That is why the Buddha is aiming the whole gamut of dukkha is due to tanha. Basically, that is the point you can break it off. In the 12, 12 uh, link cycle, uh, the, everything is aiming at the tanna. Or oh, that tanna is the distance cause, the farther away cause is the avijja. Avijja tanna is the two things. Yeah. So in between all the other things are also links, there may be, but universalization or in general way, uh, the whole teaching is aiming at tanna, therefore it says, Vedana paccaya tanna is the normal way of Putujjana. Yeah. Vedana paccaya panya is the way of Aryans. Yeah. That means not allowing tanha to arise, that you must take care about the as and when the Vedana happens, see the whole pattern of Vedana. But that is in terms of getting Vedana. This is in terms of sustaining that ego in, because Vedana leads to Tanha. Vedana pachya Tanha. And Tanha is centered around uh, conceit, mana, ego, everything. So that comes in the second nobility. Because yes, uh, but uh, tanha is representing is representing out of three prapanchas, uh, san, uh, tanha, mana, ditti. The tanha is creating only one third of the prapancha. Mana, the separate uh, the, the, the paradigm. Uh, ditti is basically with avijja. So when the tanna is weakened, still you have to keep on doing because it is a, a rope of three strands. One thing is only tanha. Once you've broken off, uh, the other thing you can see, you can deal with further into mana ditti. But ditti has to be broken first as ditti has to go Sakaya ditti. So sakkaya ditti, it is representing avijja. Yes. yes. So it, it, as far as the cycle is concerned, that's the starting point. Yes. But we can't start with that. We can't deal with that. We are dealing only with the strategic point in the tanha. And once the tanha is weakened, then you can deal, you can remove that veil and see the next and remove that veil and then you see tanha, mara, ditti. So likewise, uh, breaking happens. Because up to now we have been listening to your Vedana And I realized that uh, it is the most strategic point to because it, it, it gives rise to tanha, the Vedana, Sukha Vedana, like that, or uh, achievement and so on. So therefore that is why I think that till you go, go to uh, the third section, you don't get rid of it. Yeah, the Vedana is very running a very crucial form. That is why that very mental concomitant or mental factor of Vedana is considered as the Vedana, no, Vedana Svedana uh, Skanda, one of the five aggregates, yes. because it is it is mating a full faculty. <coughs> Now we are dealing with your Skanda, yeah. you, you are lecturing. Full faculty. With relevance only I asked. So tomorrow if you ask the question, you will ask Sanya is the most important thing and you have to attack Sanya because you have to listen to the Tulis important, But then, the, without concept you can't recognize anything. Yeah. But without, uh, if Vedana is there, no matter how the concept comes, then the Vedana gives rise to This is the point. Yeah. This is why I asked that crucial question about the Vedana. So whatever may be the Vedana is the thing we are dealing, but we are attacking Tanha. Tanha yeah. is the the, the, the, immediate enemy, Imme immediate uh, thing, weakest point in this uh, 12-fold cycle uh, everything is attacking because uh, usually it is not the case in the theoretical It is says avijja both are working in a reciprocal way yeah, but even then uh, uh, the otherwise you can say tanna is the not only the thing that uh, raga dvesha moha all the three has to be tackled but here we are tackling only the raga as the raga, raga dosa moha eh? Tanha is the raga. That is the one we are tackling, and those are also there, and the moha also there. That moha also be tackled. Yeah. So but, moha is represented by avidya. The dvesha raga, both of them are the uh, two sides of the same coin. So therefore, if you tackle one, the other will be automatically tackled. ආමනේ ඉස්සෙල්ලාම තණ්හාව දැකලා කරන්න ඕන. දැන් ඔය ඒක තමයි අපි මේ කතා කරන එකෙන් කියන්න හදන්නේ මොකද මේ මේ රාග ද්වේෂ මෝහ රාග දේන සීල සමාධි ප්‍රඥා ඔක්කොම එම් වෙලා තියෙන්නේ තණ්හාවට කල් කරන්නේ. සීලීදිත් කරන්නේ ඒකයි සමාධියේ ප්‍රඥාවේ ඉස්සර තණ්හාව තමයි අයින් කරගෙන කරගෙන. එතකොට අර ද්වේෂය ඇත්තටම කලර්ෆුල් වැඩක් කරනවා. නමුත් තණ්හාවට එම් කරගෙන යනකොට ද්වේෂය ඉබේම මුල සිඳිලා යනවා. ද්වේෂය තමයි උඩාක් ඔය ඇත්තට මේ කාමර මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකේ විභව තණ්හා හරියම කලර්ෆුල්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ මානසික රෝග සියල්ලටම හේතුව විභව තණ්හාව. අපේ මුළු මානසික රෝග ඔක්කොටම හේතුව ද්වේෂය. කායික රෝග සියල්ලටම හේතුව ද්වේෂය. එනමුත් අපි දන්නවා මේක මේ තණ්හාව අඩු කරුවාම එන තණ්හාව කියන පර්වර්ෂන් එකක් තමයි ද්වේෂය කියන්නේ. තණ්හාව අඩු කරනට ඉබේම අර කාංශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අස්ථාන කෝපය කියලා කියන ආයුර්වේදේ රෝගයට ප්‍රධානම හේතුව. අනවශ්‍ය දෙයකට වෛර කරනවා. Tamanට අදාළ නැති ඕන නැති දෙයක් අල්ලගෙන Tamanට වැඩක් නැහැ. අස්ථාන කෝප ඇති කරනවා. ඉතින් ඊට පස්සේ ඒක පර්වර්ෂන් එකක් වෙනවා. ඊට පස්සේ එතන inappropriate. ඒ ඩිස්ලොජ් ලා මේ මෙයා මෙතන ඉඳිනවා මෙතන නැත්තම් මේ මිටිය කියලා මට ඇති දෙයක් නෑ. ඒකට මම මෙයා හදන්න හදනවා. කාකන කොන්තරත් අරගෙන. ඉතින් ඊට පස්සේ ඉතින් මේ මනුස්සයා කවදාකවත් නැති වෛරයක් මම පැත්තට ඇති කරගන්නවා. මේ ගිය අපේ ප්‍රධාන ටීම් එක කොහෙදෝ යනවා. ඒකට අපිට අපි කියනවා don't trouble trouble still trouble troubles you කියලා. බෞද්ධයන්ට තේරෙන්නේ නැහැ ඒක. ඔය දේශනා වගේ යුතුයකමක් තියෙනවා මෙයාගේ තු කහදලා දෙනවා අර යට මේ ගෙදර කරගාසේ. <laughs> කෝපේ ඔව්. ඒකට එයා උනත් මෙයා මෙතන ගලක් තිබ්බත් මෙයා හිත ප්‍රශ්නයක් නැහැ. මෙයාම වෙන්න ඕනේ නැහැ. පේන්නේ <laughs> නැති වීම නම් ප්‍රශ්නේ. මෙයාම වෙන්න ඕනේ නැහැ. මෙතන තියෙන ටිරයක් වෙන්න පුළුවන්, ගලක් වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් අපි ළඟ තියෙන හැම වෙලාවෙදීම අපි ස්මාර්ට් වෙන්න හදනවා. අපි මේ මේ ආකයන්යි දාගන්නවා. අනිත් තුනම තුනම three strands of a rope කල්පනා කරන්නේ it will give different strands to each strand why do you consider them as three strands of the same stroke or uh, same rope දොස්ක් වගේ. ලැබියක් තමයි අනිත් දොර. ඒ කියන්නේ one to one lead to the other. එහෙම නෙවෙයි මේකේ තියෙන හරි complicated system එකක්. linear නෑ මේක linear system එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වේදනාව නැත්තම් කොහොමද ඇල්ම ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙලා උපාදානය ඇති වෙන්නේ වේදනාව නිසාමනේ. නෑ වුණාට තණ්හාව දැන් වේදනාව නිසා තණ්හාව ඇති වුණාට තණ්හාව උපාදානයක් වෙන්න වේදනාව නෙමෙයි පොහොර වෙන්නේ. ඒ වුණාට උපාදානය ඇති වෙන්නේ නැහැ තණ්හාව ඇති වෙන්නේ. ඔව් ආරම්භය එතන තියෙනවා. ඒක තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා. ඒ නිසා ඒක වෙන් කරන්න බෑ කිසිදාක. වේදනාව නිසා ආසන්න කාරණාව තණ්හාව වේදනාව තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අවිද්‍යාව නැත්තම් මේ වැඩේ වෙන්නේ නැහැ. මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාව ඈ, තණ්හාවට අනිවාර්ය බැඳීම ඇති කරන්න මුලාව කරන්නේ මායාව කරන්නේ අවිද්‍යාව. ඒ නිසා අපි අවිද්‍යාව නැති කරලා තිබ්බ කෙනෙකුට වේදනාව ආවපලියට තණ්හාව වෙන්නේ නෑ. නැහැ. ඒක නිසා අපිට අරක solid relationship එකක් එතන නැහැ. නෑ. solid relationship එකක් එතන තියෙන්නේ පෘථග්ජන වුණොත් තමයි. يعني තණ්හාව අනිවාර්ය අවිද්‍යාව අනිවාර්යයෙන්ම තියෙන කෙනාට වේදනාවක් නිසා එක්කෝ ආසාවක් එක්කෝ තරහක් රියැක්ෂන් එකක් එනවාමයි. ඒත් අදුක්කම සුඛ වේදනාවට යනකොට ඕක නියුට්‍රලයිස් වේදනාවක් තමයි අදුක්කම සුඛයට එනකොට නියුට්‍රලයිස් වෙනවා. ඉතින් අපි ඒක ඔප්ෂන් එකක් විදිහට බාර ගන්න නැති නිසා අපි ආයෙත් යනවා සුඛ වේදනාවට හෝ දුක් වේදනාවට. ඊට පස්සේ ආයෙ එන්ගේජ් වෙනවා. දැන් අර වාක්‍යයේ අනේක જાති සංසාරන සම්දානසන් ඒකේ කෙනනේ ගහ ගහ වේදනතු ගාජාති කියලා කියන දුක්ඛාස කියලා කියන්නේ දකින්නවා කියලා කියන්නේ තණ්හාවද විඥානයද? ඒ අනිත් තණ්හාවමයි. තණ්හායි වඩු වගේ නම තණ්හාව තමයි. එතකොට අවිද්‍යාවට හේ අවිද්‍යාවේ එක හේතුවක් විඥානයේ නිසා නේද අවිද්‍යාව විඥානය දුරු කරන්න බැරි අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥාන ඔක්කොම බැඳලා තියෙන්නේ රෙසිප්‍රොකල් නමුත් ඒකෙදී අපි අර තියරිටිකලි බලනකොට ලොකු මේට්‍රික්ස් එකක් තියෙන්නේ. නමුත් අර පළවෙනි අපි හොඩි අකුරු 52ක් තියෙනවා. ආයන්න තමයි ඉස්සරහින් තියෙන පොඩි එකට ආයන්න උගන්නන්නේ නැහැ. ආයන්න උගන්නන්නේ නැකතට විතරයි. ඊට රයන්නෙන් ටයන්නෙන් තමයි වැඩේ පටන් ගන්නේ. මොකද ඒක කරකවන්න තියෙන්නේ මේ පැත්තට ටයන් රයන්න මේ පැත්ත කරවට ටයන්. ඌට කියනවා මෙච්චර ඉගෙන ගන්න ඉස්සලා ශ්‍රී අකුර ආයන්න පස්සේ. නැකතට බැලි පිළි ආයන්න ලියන එක ඇත්තයි. ඒ වගේ තියරික බලනකොට මේකේ තියෙන්නේ අවිද්‍යාවෙන් පටන් ගන්න තමයි යන්නේ. නමුත් මේ කඩන්න පුළුවන් වීකස් පොයින්ට් එක. ඒකට ඒක ඒකම හයිලයිට් කරන්න විසුද්ධි මාර්ගයට ලියපු ටීකාවේ සඳහන් කරනවා යතහපාකටන් විපස්සනාබේ නිවේෂෝ කියලා නෝම් එකක්. යම් තැනකින්ද ප්‍රකට එතනින් පටන් ගන්න. ලීසි දෙනින් පටන් ගන්න. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට ඉන්වයිට් කරනවා. මේක කොම්ප්ලිකේටඩ් ඔක්කොම දැනගෙන තියෙනවනේ මෙතනින්ම පටන් ගන්නව නෑ. මේ ප්‍රශ්නෙට උඹට ලේසිම ලීසි ඇක්සස් එකක් තියෙනවානේ. එතනින් පටන් ගන්න. එතනින් තමයි ගෙවැදීම කරන්නේ. ඊට පස්සේ අනික් කටේ හිමීට කරගත්තායි. ඒ කියන්නේ බයිසිකලේ පදින්න පුරුදු කරනකොට ඒ අපි ලේසිම ක්‍රමයට පටන් අරගන්න. පටන් ගන්න පස්සේ තමයි වෙට්ටු දාන්නයි, ධනිය අතින් පදින්නයි ඒව ආයේ ඒව ඇඩ්වාන්ස් ලෙවල්. පටන් ලේසියෙන් පටන් ගන්න කියපු නිසා මෙච්චර ගැඹුරු ධර්මයේ බුදුරජාණන්සේද සෝපාකට කියලා දෙන්න පුළුවන් වුණා. පටාචාරාවට කියලා දෙන්න පුළුවන් වුණා. ඔබ මේවා මේවා දැනගෙන තියෙනවනේ මේ බේසික් ක්වොලිෆිකේෂන්ස් තියෙනවනේ අනම්මනම් කිව්වනම් ඔය කට්ටියත් එක්ක කරන්න වෙන්නේ. තවත් එකක් සම්මාස ඔය තම තමන් වෙනපමින් දැන් ගැටේවි කියලා කියන්නේ හේතුව ඔක්කොම එක විදිහට නෙමෙයි දකින්නේ කොතනින් කඩන්නද කියලා බව චක්‍රේ. ඒකනේ. ඒ ඒක නිසා ලේසි තන මුද්‍රයන්ට යෝජනා කරන තණ්හාව ඒ වගේම තමයි බලන්න ඒ තණ්හාවෙන් පටන් අරගෙන ගියාට සෝවාන් වෙනකොට ඉස්ලාම් කියන්නේ සක්කාය දිට්ඨිය. ඊට පස්සේ අනාගාමී මාර්ගයෙන් තමයි ඇත්තටම තණ්හාව කරන්නේ. කියන අපි පටන් ගන්න තැන එතන වුණාට ලාස්ට් ෆයිට් එක එතන නෙමෙයි. ඒ වගේ ඒව කවදාකවත් මේ ලීනියර් සිස්ටම් එකට අහු වෙන්නේ නැහැ. මේ තණ්හාව පටන් ගන්න කිසි ඉස්ලාම් තණ්හාව කඩන්න ඕනේ කියලා වෙන්නේත් නැහැ. තියරිටිකලි බැලුවත් ඒක ඇත්තටම වෙන්නේ වෙන්නේ අනාගාමී වෙනකොට ඉස්ලාම වෙන්නේ දෘෂ්ටියයි කැඩෙන්නේ. සක්කාය දිට්ඨියෙන් කඩලා පටන් අරගන්න. ඉතින් ඒ විදිහට මේකේ මේ හරි අමාරුයි ඔය අපි අපේ මොලේ වැඩ කරන්නේම ලීනියර් සිස්ටම් එකට. මොකද මේක කන්ඩිෂන් කරලා තියෙන්නේ පන්ති කාමරවල. මේක කොරොඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආපහු අරගෙන ඉවරලා ආයේ මේට්‍රික්ස් එකට දාලා හැම රිලේෂන්ෂිප් එකක් දකින්න පුළුවන් වෙන විදිහට මේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක් තමයි ඔය භාවනාදී සිද්ධ වෙන්නේ. ඒකල බේසික් එකට ගියාම ආයේ පුළුවන් ඕනේ රිලේෂන්ෂිප් එකක් අල්ලගන්න. අන්න ඊළඟට ඒක පොර දික්තිය. මාන තමයි අන්තිමටම යන්නේ. දැන් ඇත්තටම දිට්ටි තණ්හා මාන විද තමයි කැඩෙන්නේ. දිට්ටියෙන් පටන් අරගන්න. දිට්ටි තණ්හා මාන මානේ අන්තිමටම තමයි කැඩෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ අර ඊළඟ දිපස්සේ තර තුන ඇයි මේ එකට ඇඹරෙන්නේ කියන එකට මට මේ බයක් ගැන කතා කරන්නේ නැතු මෙහෙම කිව්වොත් ආ මේ ඉස්සෙල් මෝහය තියෙනවා තණ්හාවෙන්න. මෝහය මෝහය නිසා තමයි ද්වේෂ සහගත සිතුවිලි එක නටන්නේ තණ්හාවෙන් වැඩ කරන්නේ. එතකොට මෝහය නිසා ද්වේෂය ඇති වෙන්නේ තණ්හාව කපුරා ගන්න බැරි නිසා. ඒ හින්දා තුනම කෙනෙක්ට. ඒ වෙනවා. ඔව්. වාචික වල තේරුණා. ඔව්. ප්‍රශ්නේ ප්‍රශ්නේ තුනම එකට යන්නේ. It's all three. Uh-huh. stance of one or why is one being given more prominence? They should be of equal strength. Strategies තියෙනවා. වෝෆෙයාගේදී ස්ට්‍රැටජිස් තියෙනවා. ස්ට්‍රැටජිකලි තණ්හාව තමයි ඉසලා තියෙන ෆයිට් කරගෙන යන්නේ කියලා. ඒක ෆයිට් කරන යනකොට කැඩෙන්නේ මාන්නේ. මේ දිටි. ඒ නිසා නිකන් කනබල්ලන් ගැහුවට පස්සේ අලියගේ ඇහැ තියෙනකොට තියලා තියෙන්නේ කොහෙද අන්තිපර කියලා බලනකොට. පස්සපැත්තේ තමයි සමහර දැනගෙනම ගිහිල්ලා තියෙනවා එතන. <laughs> Uh, does not need to attain the jhana to practice vipassana bhavana. So one had to, uh, if someone says that uh, does one need to practice, uh, attain certain amount of concentration to practice vipassana, that is yes. The concentration, different layers, uh, levels are there. So which is the, uh, the bare minimum, it depends on the different teachers' viewpoints. Mahasi Sayadaw says, just Upachara Samadhi is enough. And Pavok Sayadaw, uh, as far as the contemporary teachers are concerned, he says, fourth jhana must be there. And some, my Venerable Rama says, second jhana is preferably enough. So different teachers have different meaning. That means the starting, uh, um, uh, the strength of the concentration. So Mahasi system explained the concentration are two types, samatha samadhi and vipassana samadhi. Samatha samadhi you can categorize rupavatara dhyana, arupavatara dhyana, all the kind of vipassana dhyana. It is not such categorization is possible because it is very pragmatic. It is impromptu, then and there it is coming. So therefore, the uh, to answer this question, the Pandita Sayadaw says, the kind of vipassana jhana. He has introduced vipassana jhana. He says that uh, samasana jhana is the first jhana, Udyabhya Taruna is the second jhana, Udyabhya Balava up to the Upekka, Sankarupekka is the third jhana, Sankarupekka is the fourth jhana. So he, he, he introduced according the characteristic features of these uh, jhanas, This this as a parallelism to the Rupavachara jhana, but they are just explanation the theorization. the No. No, it is not given in the Pitaka, but in this life itself that uh, he has explained one complete chapter about uh, Vipassana Jhana. And uh, Visuddhi Magga, if you read the whole book, you can say uh, at least, it says at least one to become Sotapanna his uh, concentration must be after the first jhana oh, otherwise it is raising the condition, raising the platform up to the first jhana level, at the Sankarupekka level, then only the, uh, the realization happens. And to become Arahant, you must have all the four jhanas. That is the way uh, given. So, Mahasi had to uh, find a way with the least amount possible and then many people can try at least. If someone says it's a maximum necessary, even someone will not put forth effort. So therefore he started with the bare minimum. How do we stop inner chatter? Uh, so the inner chatter means that uh, kind of a uh, background thoughts or inner thoughts. It has no meaning Sometimes they are trained thoughts, sometimes not trained thoughts, some pieces here and there. So, mm, our Lukamdru has mentioned this as Vitakka Vijaya, is the term he has used. Vitakka is the one, uh, mind is uh, jump into this and that taking different different objects at different different levels and according to the proliferation happens. So it is the intrinsic nature of the mind. You must not try to stop it. Instead, what you have to do is select a neutral object and try to keep the mind as much as possible with that neutral object. And by that way, you can just get rid of inner thoughts or astray thoughts or inner chatter. So whenever mind is not going to the, the desired object, the primary object, it has to do something. So therefore it is inner chatter is there. Don't hate it. So I can recommend one article uh, the, it is, when I was there, one person asked the question from the shadow. Uh, shadow, when I'm really observing the, there we were doing rising and falling abdomen, but we can uh, replace it with the in-breath and out-breath. When you're observing the in-breath and out-breath, I can feel there's an inner chatter behind. Thoughts are there. And he says it is much prominent when I do walking meditation when I is really in the touch with the left leg and right leg, still the mind is, it is at work. It, you can, you can understand the chatter. The, the, the, he, he mentioned the background thoughts. At the beginning, Sayadaw refused the question telling that I don't know what the terminology you are using, the background thought, foreground thought, I don't know like. But later he insisted and then Sayadaw told that background thought is always there. Don't take it as yourself. Don't take it as me. Don't take it as a mine and don't take it as myself. Let it be there as far as the mind is the primary object. There you are. Isn't it the planning, uh, Isn't it the planning that inner chatter? Inner chatter is not always planning. Inner chatter is something to keep the mind uh, engaged. Hmm. It's just thinking, thinking, thinking. It is like... Uh, oh, memory. Alive. No. Is it, is it like in a commentary? in a commentary, sometimes in a commentary, in a computer says some relevant to what you see. In a chatter, has no theme. It's like planning like now. In, this. That some people, what uh, inner chatter become a planning for the younger ages. Inner chatter becoming a remorse for the old age. The, the, those who have the, after 50, 60, everyone is regretting. Life is that. <laughs> and then when you re reflect back, ha, what the nonsense that I have done, all the muck and in future I will not do it like that, I, you, I am such a fool. Eh, that is the way. That inner chatter is always brooding down to the discomfort and uh, the remorse. For the youngsters, they always think in future, so it is, that was a mistake, sure, but in future I will not do any mistake. I will not get fallen sick in future, and I will be kind of proliferating. But what about, um, sir, when, when for example, when you're walking, you hear a bird, and without just thinking it's a bird, you sort of try to analyze, is that a blackbird or a robin? So that's a sort of commentary that starts in your mind. Um, what do you do when that happens? When you get, you hear something and then, then the chatter starts saying, uh, oh, that's a bird. Is that a robin or is that a blackbird or even if you don't see it uh, because of you try to, there's some commentary going on. Um, how can you minimize that kind of commentary and then get back to... I would ask a question like this. Before the meditation, before you taken up this mindfulness as an object, when such a thing happen, commentary happen, will it occur to you or will you consider it as a problem? Will you consider it something to be answered? No. No. Well, okay. Now you started the mindfulness. Now it is a question. Now it's something to be answered. Because of your mindfulness. So now you are better off or oh, worst. Better. better. So therefore you have to understand the mind itself has the shame, moral shame and moral fear now because you are off the track. Now you are thinking about how to get rid of. What I am telling is, you ask this question because you know this is something not done. This is because your mindfulness has set some kind of a note in your mind that is called the morality, that is called moral shame and moral fear. And therefore you feel something wrong somewhere. That uh, moral shame and moral fear is the only thing you earn by way of this mindfulness practice. That you boil down all your effort because now you at least you know now mind is wrong. So that very thing is appreciable. Forgetting about the inner chatter. So the teacher says appreciate this blink. The mind itself, it is not by your thinking. It is not you program the mind, by itself mind knows something wrong somewhere. That very understanding is called the blink whenever the blink happens, if we appreciate, the mind is naturally come back to the primary object. And mind that only. Don't worry about what it was. That is the way you support your kilesas, uh, support your defilements. If you are appreciating that uh, understanding and um, soon understand it come to the mainstream, that is the thing you have to appreciate, then let the chatter happens. It is already gone, it's a history. So then ultimately you understand now very is moral shame and moral fear that not given by your parents or not given by teacher, not given by the Buddha. Due to your trial and error, you come to know. Therefore, now mind your own business. Don't worry about what happened. Now come back to the primary object, the full, crispy, fresh mind. Look at the left leg, right leg. Then each mistake is a reason to be happy. Because you know, is wandering off me is coming back. You can worry about the wandering of, instead, what I am going to show is you can be happy, you can be glad because you coming back. So the day you become Arya, day you become enlightened means always see a reason to be glad, to be happy. no regrets. No, that is the regret is the Bhutujana nature. You are finding reason to be worried and say, this is my full responsibility because I am a mother. I am a father. I am the boss in this company, therefore I have to worry. That is why you paid higher. Nonsense. You have to understand that as a vipassana yogi, you must try to find a reason to be glad under any circumstances. The Buddha says, Subha paramaham bhikkave metta cheto vimutting vadami, idapanya sa bhikkunu uttaring appati vidyantasa or monks until you become arahant. Take this secret, only find the love spots in the sea. Don't look at the bad side. Don't look at the bad cloud, just see the silver line. Each and every dark, dark cloud has a silver line. So whenever you see the silver line, whole life is very aesthetic. You are just living. You are not worrying about the past. It is just a mere approach. So, for when when you are boiling down and discuss, you can see each and every event has 50-50 good and bad. I don't see this event is better than the other. Each and every is equal. My classic statement is, there is no difference of dukkha between the doctor and the patient. Both of them are in the same boat. There is no knowledge between, difference between the teacher and the student. Both are the same. There is no prosperity between the king and the, the, the subject. All the same. But we have some ranking and then we the doctor being putting the tie and the, the all the kind of thing and he is he is better off you just ask a doctor what the suffering he is in the sir point against this parents as Purvadevadas as the Hindus call it and in Buddha says they teach you what is right and wrong. The what they think. Yes, but then it is legally within the... But that is legally I, I surrender. Right. legally I surrender, but that is why the Putujana tradition is taken. They'll be all anarchists. Uh, I mean, no. they, they, they know what is right and wrong, like uh, sublime uh, state, Buddha says, you don't bring it with you, you have to acquire it. No, no, that uh, that uh, you have to you have to little be careful. But the child is showing all the four without any teaching. But he does not know issue. That is separate issue. Yeah, but then when he does not know, it is, it is he is not exercising it because he does not know. You know. That, that is true. But anyway, it is so intrinsic nature. Puta make Verdi make Hari. Is that is that wrong, sir? No, that, that is, is why one one boy when he is going to the school, <laughs> uh, the uh, headmaster asks what is his name. He says my name is Donjo. John. <laughs> I told the teacher parents are always saying Don Don Don Don Don. Therefore, says my name is Donjo. Yeah, but most children, uh, they are about four years. They, they say ah, that is so and so's thing. He doesn't say it is mine because yeah. the ego has not come up. Yeah. This is the point. So therefore that uh, the installation of this uh, good and the bad and the moral situation, yeah. it's, a, it's a sign of uh, civilization. But yes. you can't say all the ways yes. this civilization is better than that. No. Different civilization has different That's values. Culture. Different values. But the way Vidyadadati Vinayam, when the mind become come to the wisdom, it has its own intrinsic uh, the basic uh, the moral conditions. Yes. Uh, that is what the West is now really understanding how it is working. But the Buddha told deconditioning is the best way to be mind to be disciplined. Conditioning is good under that situation, but when that situation changes, he will be a completely uh, devil. So therefore deconditioning impossible because our civilization won't understand it. But in the meditation, you suppose you are taking the primary object and you are doing walking meditation or sitting meditation and then the intruder come and when it come immediately our mind goes and measure it this is good this is bad all the kind this measurement is it's an attribution of mindfulness that is what i am only telling and due to the mindfulness, now it has a recovery pattern also. It will come back to the primary object. If that is the case, don't worry about that inner chatter or commentary or future planning or regret. So it is a post-mortem. Instead, be here and now. Make use this chance to be on the present moment. And that is what they call the blink. And that blink is highly dependent on the natural selection as the කවුද මේ පර්ණාවාකාරය කිව්වේ Charles Darwin. He told that blink is the what deciding the natural selection. And uh, God created, they says, it is the will of the God. The what is coming, uh, the alarming you is the will of the God. And the Buddha, he says the intention, or its upbringing, or your karmic forces. So all these things are still uh, the floating things. They are not much fixed. For the Buddhists, we can say, due to our karmic forces, karmic due to our liking and disliking, we, out of the whole range, we select something. We select either breathing or the bird sound. We have the two options. And after selecting the bird sound, its prominence and all that, later we regret. It is a good sign that mind is taking its own discipline and come back to the object, be thorough in the object, and that is the way uh, you are foregoing, forgive and forget about the mistake and make it the fresh chance. And that is the way uh, I would say for the inner chatter, disclaim it, it is not me, it is not mine, it is not my soul. By disclaiming you are getting a chance to be fresh approach to the primary object. And the other one is that the inner chatter, you can't do away with, even at a very high level of meditation. It won't do any harm if you just ignore them. I would disclaim them. විතක්ක ਵਿਚාර දෙවෙනි ධ්‍යානට යනකොට නතර වෙනවා ඒ වුණත් ධ්‍යානෙ ඉඳද්දිම විතක්කයක් අරගෙන ਵਿਚාරයටත් ගිහිල්ලා ආයසර ධ්‍යානට එන්න පුළුවන් එතකොට ඒ පුද්ගලට තේරෙන්නේ ධ්‍යාන ඉන්නකොටම ඇහුණා වාගේ. නමුත් ගිහිල්ලා ආපහු මෙතෙන් දෙනවා. ඒ අර බේස් එක තියෙනවනේ දෙවෙනි ධ්‍යාන බේස් එක ආපහු එන්න පුළුවන්. නමුත් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ ඉඳලා තුන්වෙනි ධ්‍යානට යන්න ආදීනව වශයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ ප්‍රීති සුඛ තිබුණාට දෙවෙනි ධ්‍යානයේ ඒක විතක්ක ਵਿਚාරේ ළඟ තියාගෙන ඉන්නේ. විතක්ක ਵਿਚාරේ ආසන්නයේ තියෙන නිසා සමාලාට හිත විතක්ක ਵਿਚාර වලට යන්න පුළුවන්. ඒක නිසා විතක්ක ਵਿਚාන්නේ ප්‍රීතියක් නැති. තුන්වෙනි ධ්‍යානට යන්න ලැබෙවා කියලා අපි ජස්ටිෆයි කරනවා. ඒ ජස්ටිෆයි කරන්නේ මෙන්න මේ වැරද්ද නිසා. තුන්වෙනි එකේ ඉන්නකොට අර කඩු ඉවරක්. ඒ අඩු වුණාට හතරවෙනි එකට ගියාම සම්පූර්ණ නැති වුණාට අර අර හතර ඕනම වෙලාවක නිකන් හරියට මේ කරදරකාරයෙක් එළියට තාල දොරව වගේ ඌ ගේට්ටු ළඟ ඉන්නවා. කොයි වෙලාවක කඩානේ වල කියන්නේ. අරූපයන්. එන්නේ පුළුවන් තරම් ඈත් වෙන එක වෙනවා. නමුත් 100%ක් අරසාවක් නැහැ. ඒකෙදි කියලා තියෙනවා අර මේ ධානලාභී තවුසෙක් අහසෙන් යනකොට අහසින් යනකොට මල් නෙලමින් හිටපු ලස්සන කෙල්ලෝ ටිකක් වැලකින් විලක ඉඳලා දැකලා මේ ධාන බලේ යද්දී අර කාන්තාවන් කෙරේ ඇතිවෙච්ච ආශාව නිසා ධාන මිදිලා ධාන නැති වෙලා තටු පිරි තටු පිච්චිච්ච කුරුල්ලෙක් වගේ තුවාල වෙන්නේ නැතුව බිමට වැටුණා කියලා කියනවා. ඒ කියන්නේ අච්චර ධානයේ හයි ඩිග්‍රීකේ වැඩ ගන්න වෙලාවක උනත් වල්නරබල් ඒ වගේ ඒකකින් ඉතින් කඩන්න යන්නේ. ඉතින් ඒක නිසා ඒවා නිකන් සාමාන්‍ය මේ අපි ඩිසින්ෆෙක් කරලා මේක තියාන වැඩ කරන හිටියට කොයි වෙලාවෙ ජර්ම් එකක් රින්ගයිද කියන එක මොකද 100%ක්ම මේක කවරින් කරලා කරන්න බෑනේ දොස්තර මාර්ගෙන් හෝ නර්ස් මාර්ගෙන් හෝ ඉන්ස්ට්‍රුමන්ට් මාර්ගෙන් හෝ කොහෙන් හරි එන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා ඔපරේෂන් එක පටන් ගන්න තමයි මේක ෆුල් ඩිස්ඉන්ෆෙක්ෂන් වෙන සීල් කරලා සාති කරලා තමයි ගන්නෙ. නමුත් අපි දන්නවා ඒක ඉතින් එච්චරම කන්ට්‍රෝල් කරන්න බෑ. කතාව තියෙනවා හන්දේ අර මොගලන් හන්දුවන්ට බුදුල හන්දෝ කියනවා කියලා මේ අර ඉතක් එනවා කියලා කිව්වහම මට තාමත් ඉතක් එනවා මම මේ තුන්වෙනි ඥානෙටත් යනවා. ඉතක් එනවා කිව්වම ගිහිලා තවදුරටත් ඥාන වඩන්න. තවදුරටත් කරන්න කරන්න කියලා. ඒ කියන්නේ රිෆයින් කරන්නේ ආධිනවේ දැකදක. මේ කොච්චර ක්ලේම් කරත් ධ්‍යානෙ තියෙනවා උච්ච අවස්ථා, මධ්‍යම අවස්ථා, හීන අවස්ථා. හීන අවස්ථාවට පත් වුණොත් ඒ විසබීජ එන්න පුළුවන්. ඒ නිසා ඒක හැම වෙලාවෙම টොප් ක්ලාස් එකේ මේ කියන්නේ ඉහළ මට්ටමේ තියාගෙන ඉන්න උත්සාහ කරන්න. ඒක හැම වෙලාවෙම එෆර්ට් එක තියෙනවා. මම දැන් හරි මගේ එක්කම අරසයි කියලා ඉෂ්ටිත කරලා කියන්න පුළුවන් ශක්තියක් ධානවල. ඒක తాවකාලික තත්ත්වයක්. Venubate, can you please explain Suddha? ශ්‍රා ශ්‍රා කියන්නේ මම කියන්නේ ඔය වගේ මඩත් අරගෙන. ශ්‍රද්ධා ලියනකොට ශ්‍රද්ධා එන මහ ප්‍රාණ ශාන තාල්ද ශාන ලියනවා. මෙතන සුයන් ශාන ලියන්නේ. ශ්‍රද්ධා and to what extent it uh, needed to proceed in the path. Uh, ශ්‍රද්ධා බීජං සද්දා බීජං කියලා තමයි බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ. සද්ධාවේ තියෙන වටිනාකම පෙන්වන්න පෞකි දවස්වල ඒක වෙලා කවුද ඔකට තරහත් වුණා ටිකක්. මේ ඔච්චරම සද්ධා වගේ කරලා තියෙනවාද කියලා. මට මතක නෑ ඒක සූත්‍රයක මේ නිමිත්ත සූත්‍රයේ ආලෝක සූත්‍රයේ දෙකේදීම ඒ ආලෝක යක්ෂයා බුදුචානන්සිං අහනවා කිංසූද විත්තම් පුරිසත්ස සෙට්ටම් කියලා. මිනිසෙකුට තියෙන විශාලම වස්තුව මොකද්ද කියලා. බුදුන් කියනවා සද්ධීත විත්තම් පුරිසස්ස සෙට්ටා. පුරුෂයෙකුට තියෙන විශාලම ලාභේ වස්තුව තමයි සද්ධාව. සද්ධාව නැත්තම් දුප්පත්. ඒ මනුස්සයාට මේ කොන්නම දෙයකවත් ප්‍රයෝජනයක් ගන්න බෑ. හැම වෙලාවෙම නරක පැත්ත, ද්වේෂය දැක දැක ඉන්නේ. නිසා සද්ධාව තමයි ලොකුම දෙය කියලා. ඒක නිසා සද්ධාව Taman ළඟ හැම කෙනෙක් ළඟම සද්ධාව තියෙනවා. සද්ධාවක් නැත්නම් ජීවිතේ ගෙනියන්න බෑ. ඒ කියන සද්ධාව වටිනාම සද්දෙහි වස්තුවකට කැප කරපු කෙනා මේ හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ. ඒක නිසා සද්ධාවෙන් තමයි හැමදේම පටන් අරගන්නේ. ඒක නිසා සද්දා බීජං කියලා තමයි පටන් අරගන්නේ. ඒකෙන් තමයි අනිත් ඔක්කොම හැදෙන්නේ. ඒක නිසා යම් තැනක ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව අඩු වුණොත් ඒ නිසා කටුවත්ත දූවිලි පාර කැදගෙන යන්න වගේ හැමදේම හූරගෙන අවුස්සගෙන ජරා කරගෙන තමයි යන්නේ. ඉතින් අපිට සමහරලාට එහෙම එනවා. ප්‍රඥාව විශ්මත වෙනවා සද්ධාව යට යනවා. එතකොට ශ්‍රද්ධාව විශ්මත වෙලා ප්‍රඥාව යට ගියොත් හැම දින දේ ඔක්කොම අදහන්න පටන් ගන්නවා. තෝරන්න දන්නේ නැහැ කොයි එකද ගන්න කියලා. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවය තමයි ඉන්දිය සමතාවයේ අවශ්‍ය වෙන නිසා සද්ධාව ඒකෙදී බුදුජානනාංශයේ සද්ධා ජාතෝ උපසංකමති ඒකත් චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා හැම කෙනාම හැම දෙයක් පටන් ගන්න මුල් වෙන්නේ සද්ධාව තමයි. ඒ සද්ධාව අනිකුත් ආගම් වල තියෙන සද්ධාය අපේකයි සමානයි. අපි මේකේ තියෙන එකම වෙනස තමයි මේක සුළු කාලයක් ඇතුළත Taman සද්ධාවෙන් අදාහගත්ත දේ හරිද වැරදිද කියලා වෙරිෆයි කරන්න පුළුවන්. වෙරිෆයබල් සද්ධාාවක් අපේ බුදුරජාණන් සඳහන් කරන්නේ වෙරිෆයබල් සද්ධාවට කියන්නේ ඕකප්පන සද්ධාව කියලා. එහෙම නැත්නම් ඔබ ඔබ බලන්න පුළුවන්. යොදවදා බලන්න පුළුවන්. මම මේ භාවනා කරන ආනාපානි කරුවොත් මට හරියනවද? බුද්ධානුසුති කරුවොත් හරියනවද කියලා ටිකක් කරනකොට තේරෙන්න පටන් ගන්නවා. අන්න වගේ මේ වෙරිෆයි කරන්න පුළුවන් ශ්‍රද්ධාව තමයි කුසල ඡන්දේ වෙලා ඉස්සරහට ගෙනියන්නේ. නමුත් දැන් ඔය 40 ගණන් වල 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් දක්වා වගේ යම් ප්‍රමාණයක් අත්‍තරම භාවනා තිබුණා නමුත් ඒ භාවනා කරන කිසිම කෙනෙක් භාවනා කරලා දැන් මෙලෝ වශයෙන් ලැබිච්ච ප්‍රයෝජනය වුවාම උත්තර දෙන්න බෑ. භාවනා කරලා තියෙන. සතිපට්ඨාන මෙච්චර කියවලා තියෙනවා. මෙච්චර කරලා තියෙනවා. නමුත් ප්‍රයෝජනයක් කියන්නේ ඒක. ඉස්සරහට යනවද පස්සට යනවද දන්නේ. එහෙම නැත්නම් ඇහුවොත් භාවනා කරලා තියෙනවද කියලා භාවනා නම් වටක් කියනවා. මම චතුරාර්යක භාවනා කරනවා මෙත්ත මුිස කර්ම කරලා තියෙනවා අසුභ භාවනා කරලා තියෙනවා ආනාපානසති ඉතින් කොයි එකද Tamanට yaadෙන්නේ කියලා ඇහුවොත් දන්නේ කොයි එකෙන් Tamanට ඉස්සරහක් යන්නේ කියලා දැන් බිස්නස් ගොඩාක් කරන කොයි බිස්නස් එක වැඩිම ලාභ ලැබෙන්නේ කියලා. එහෙම කන්සර්ව් එකක් කරලා. ඒ හේතුව මොකද මේ ශ්‍රද්ධාව වෙරිෆයි කරන්න උත්සාහ කළා. නමුත් දැන් ටෙස්ට් එකට බුද්ධහම ගිය ගමන් ඒගොල්ලෝ බුද්ධහම බලන්නෙම කරන දේට ප්‍රතිඵල තියනවා කියලා. මේ මෙෂර්මන්ට් එක උනට වැඩි දැන්. මෙච්චර ගාණක් දුන්නොත් මම ඔබට මෙච්චර දෙය දෙනවා. ගෙස්ට් එක යන්නේ බුද්ධහම ඇමරිකන් බුද්ධහම කියන්නේ බිස්නස් බුද්දිසම් කියන්නේ. ඒ වෙස්ට් ග්‍රැෆිෂන් පර්ෆෝමන්ස් බලන්න. ඉතින් ඒක ඒක ඉච්චර හොඳ එකක් නෙවෙයි. මොකද ඒක ලංකාවේ මිනිස්සුන්ට දැන් ඇස්සරවන දෙයක් කරලා තියෙනවා. ඒ මිනිස්සු වැඩක් කරන්නේ මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායම්. අපේ මිනිස්සු භාවනා කෙරුවයි කියන්නේ භාවනා කරන්නේ. නමුත් මේ දෙකේ එකකටත් අන්තගාමී වෙන්න ආකාරයි. දැන් අද්ධාවෙන් තමයි මේ සද්ධාවේ තියෙන සද්ධාහන ලක්ෂණ සද්ධා පසාදන රස පක්ඛන්දන පච්චුපට්ඨානා කියලා කියනවා. සද්ධාව ඇති කරගත්තොත් යම් කිසි එල්ලයකට යන්නම යනවා කියලා ඒ ශ්‍රද්ධාවේ තියනවා නිකන් මුහුද රැළ ගහනවා වගේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි එල්ලෙට යනකම්ම තල්ලු කරනවා. ඒකල කියනවා ඒක උපමාවක් විදිහට ඒ මේ ඒ සූත්‍රයේ වේපචිත්‍ය අසුරේන්ද්‍රය සර්වචනාසිගේ සාකච්ඡාව වේපචිත්‍ය අසුරේන්ද්‍රය කියලා කියන්නේ මුහුදට අධිපති නායකයා එයා කියනවා මගේ මුහුදේ කුයි කෙලවරක හරි මලකුණක් ඉපදුනොත් කවදා හරි මුහුදු රැල්ල ඒක ගොඩ බිමටම තල්ලු කරනකන් නැතර කරන්නයි. ඒ මුහුදේ රැල්ලේ හැටි. මලකුණක් ඇතුලේ ඉන්න දෙන්න. ඒකේ තියෙන සජීවී දෙයකට පමණයි ඉන්න දෙන්න. ਸਰවඥයන් සඳහන් කළා කියනවා මගේ ඒකේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් කිසිම කෙලෙසයක් ඉතුරු කරන්න එක තල්ලු කරලමයි නැතර කරන්නේ. කෙලවරටම ගෙනියනවා. ඒ අතර මේ ශ්‍රද්ධාව කඩාගත්තොත් එතනමයි. එනිසා දිගට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක ලේසි නෑ. ඒ ශ්‍රද්ධාව දිගට පවතින තමයි අපිට කල්යාණ මිත්‍ර අවශ්‍ය කරන්නේ. ඒ මේ ශ්‍රද්ධාව ඇති පරිසර වල ඉඳගෙන දන් දෙමින් සිල් රකිමින් ඒක නිතර මේ charge කරලා තියාගන්න. එහෙම නැත්නම් අපේ මේ සමාජික ගාසු නිතරම ගෙවන්න ඕන. නැත්නම් cancel වෙනවා. cancel වුණොත් ඉවරයි. අපේ මේ ශ්‍රද්ධාව කියලා එතන කියන්නේ සීල සමාධි ප්‍රඥා මේ බුද්ධ ධම්ම සංඝ ඇදෙහි සද්දෙහි වස්තු ඇදෙහිම. ඉතින් අපි ඒ වෙනුවට කාම ආසාවල් අදහන්න පුළුවන්. මුදල් අදහන්න පුළුවන්. නම්බුකාරකම් අදහන්න පුළුවන්. ඒවත් ඇත්තටම ඇදිය යුතු දේවල් තමයි ආර්ථික විද්‍යාඥයන්ට දේශපාලන විද්‍යාඥයන්ට. බුදුචානන්සේ කියන්නේ ඇදිය යුතු වස්තු තීරණය කර ගැනීම තමයි අධ්‍යාය වැදගත්ම දේ. බුදුන්සේ යෝජනා කරනවා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධයක්. එතකොට ඒ තුන්න සහතික වීම තමයි සිද්ධ වෙන්නේ සෝවන් වෙනකොට. වෙන දෙයක් වෙන්නේ නැහැ. අමතර තව එකක් තියෙනවා නම් තමන්ගේ සීලය. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ සත්‍යයත් තමන්ගේ සීලයත් හොඳට සාතිකයි ඊට පස්සේ දන්නවා මේක මේ කවුරුත් සන්තෝෂ කරන්න කරන එකක් නෙවෙයි. ඒක බැහැගත්තයි කිය. ඉතින් සද්ධාව සාහිතික කිරීම පමණයි මේ සෝවන් වෙනවා කියලා කියන්නේ. සද්ධාව සාහිතික කිරීම, අවෙක්ක ප්‍රසාදේ පහල කිරීම තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. නිසා ඒක පොඩි වටිනාකමක් නෙවෙයි මේ පුත්‍රජානසිකේ ඉගැන්වීමේ තියෙන්නේ. නමුත් අනිත්‍ය වෙයි තියෙනවා තමයි සද්ධාව. නමුත් ඒක හැම එකේම ප්‍රතිඵල ලැබෙන්නේ මරණයෙන් පස්සේ. දැනුණාට පස්සේ තමයි දිවෙන් වාසය ළඟට හරියන්නේ. ඉතින් ඒක නිසා ලංක මොහාසි සයිඩ් එහෙම ලංකාවට ඇවිල්ලා බැලුවාම හැම කෙනෙක්ම මැරිච්චාම ලංකාවේ නිවන් සප ලැබෙවා කියලා බෝඩ් ගන්න. ඉතින් ඒගොල්ලෝ කියලා කියලා තිනවා ලංකාවේ නිවන හරිම ලාභයි. කංකුම් වගේ එක සුදුසුකමයි තියෙන්න ඕනේ මැරෙන්න ඕනේ එච්චරයි. මරණ ගමන් ගවන් වෙනවා නිවන් සප ලැබෙවා. කිසිම ගානතෝ තොගේට දෙනවා. ඒ නිසා ලංකාවේ නිවන කංකුම් වගේ කියලා කියනවා. හරි ලාභයි. මොකද අනිකාගම් වල උගන්වන දේ තමයි මරණයෙන් පස්සේ නිවන කියන එක. අපිට ඒක කොච්චර පටලවාගෙනද කියනවනම් අපි බලාගෙන ඉන්නව මරණකම්. නැසපල වේවා. නැසපල වේවා. කිසි ගානතු තොගේට දෙන්න. හන්නේ ඒක පටන් ගත්තේ පන්සල් වලින්. එන්නේ කොහමද බුදුහාමරංගේ ගෝලියම තමයි. බුදුහාමරංගේ ගෝලියම තමයි. ඇත්තටම හතර වණක් පිළිසම බුදුහාමරංගේ ගෝලිය තමයි. ආරණ්‍ය විචින් මහන්සලා නෙමෙයි මම හිතන්නේ ඒක පටන් ගත්තේ මොකද නැත්තම් පන්සලේ නෑ ඊට පාංශු කූල නැතු වෙනවා තුන් මාසේ දාන්නේ නැතු වෙනවා හත් දවසේ දාන්නේ අවුරුද්ද දාන්නේ ඉතින් වැඩ නැහැනේ ඉතින් ඒකෙදී කාටත් වගේ නිවන් සප ලැබේවා කියලා කියනවා නමුත් බුද්ධ ආගමේ බේසික් concept එක in this very life ඒකත් එක්ක බලනකොට මේ මරණයට පස්සේ නිවන් සප ලැබේවා කියන එක සෑහෙන ඉතිහාසගතව පටලවාගෙන ඉලක්ක විතර සඳහන් වෙලා තියෙනවා ඒකට මේ මේ මහසිසාරයකට දොස් කියලා තියෙනවා ඊට පස්සේ මේ ඒ ශාන්ති ගිහිලා බුරුමේ කට්ටියට හොඳ පැත්තක් කියලා තියෙනවා ආම්දුරෝ බණ කියනකොට මේ කොයි වෙලාවක හරි සමහරනේ බණ ඉවර කරන්නේ මේ සිද්ධාර්ථ නිවාසයක් ලැබෙවා කියන ඔක්කොම සාදු කියනවානේ. ඒ වගේම බණ අනාතරමක හරි කමන්නේ මේ බණ අහලා ඒ ශ්‍රාවකයා එදා නිවන් සක නිවන් සක සාක්ෂාත් කරා කියනකොට කට්ටිය සාදු කියන එක තියෙනවා. ඒකට හොඳයි කියලා කියනවා. මේ මිනිස්සු බණ කියනකොට හරි කමන්නේ පරමාර්ථයේ සීපත් කරන හැම වෙලාවෙම සාදු කියන ගතියක් තියෙන එක බුරුමේ නෑ. හැබැයි නරක වෙලා තියෙන්නේ මැරිච්ච හැම කෙනාටම නොමිලේ ලැබෙන එකක් නිසා ඒ පාචල් කරගන්න තියෙනවා කියන්නේ. ඒක සත්තාව නැති කෙනෙක් නැති කෙනෙකුට සත්තාව ඇති කරන්න උදව් වෙන දෙයක් තියෙනවද අපිට කරන්න පුළුවන්. නෑ බුදුජානනාංශයේ අපිට සංඝයාගේ විනය පනවලට කියලා කියලා තියෙනවා නැති කෙනාට සද්ධාව ඇති කරන්න ඕනේ නැති කෙනාගේ සද්ධාව දියුණු කරන්න. ඒකයි විනය පනවලා තියෙන සංඝයාගේ ඒ කියන්නේ මේ අකල්ප සම්පත්තියේ ආකල්ප සම්පත්තිය තමයි ඉතින් දැන් මේ මොකද්ද සිනිද්දා තේල ධාරාව කියන්නේ සිනිදු තෙල් ධාරාවක් වගේ ඉන්නකොට යනකොට කනකොට බොනකොට භික්ෂුන් වහන්සේගේ තියෙන බොහොම මං දිහා බල්ලා නෙවෙයි මම මේ කියන්නේ tempat ගතියක් තියෙනවා tempat ගතියක් ඒ ආකල්ප සම්පත්තියක් තියෙනවා ඒකකොට නැති කෙනාට සද්ධා උපදිනවා ඒක නේ අශෝක රජුරෝ මේ නිකෝ සාමනීර දැකපු දවසේම පුදුමාකාර සන්තෝෂයක් ඇති කරගත්තානේ ඒක තමයි නැති සද්ධා උපදින තැන නමුත් මේ අපි ලොකු සාංශ ඉන්න කාලේ කියනවා සද්ධාාවක් ඇති වෙන්නේ දුකක් ආපු තැන. ඒ කහටරේ එන gediyak දෙන එකයි කරන්නේ. එතකොට සද්ධාව වෙනවා. ඒ නිසා ලොකු සාංශ කියනවා කාට සද්ධාව දෙන්න plan කරන්න එපා ඒක අසාධාරණයි. ඒ මිත්‍රිගලට හදටම තේරුණා සුනාමි. සුනාමියෙන් පස්සේ පුදුමාකාර සෙනඟක් භාවනා කරන්න. සුනාමිය හුලඟක්වත් අපිට ආවේ නැහැ. අපි කන්දක් උඩ ඉන්නේ. <laughs> ඒ වුණාට සුනාමි ආවට පස්සේ තමයි කට්ටියට ඇසරලා තියෙන්නේ. ගෑනුත් මරනවා, පිරිමුත් මරනවා, සිල්වන්තෙත් මරනවා, භාවනා කරන අයත් මරනවා, දුස්සීලෙත් මරනවා, සේරම 50000ක් කරන් ගියා. ඒක කොහොමද එකල් හම්බ කරගුවා? අපේ මේ අය අයමන්තුවේ අක්කගේ අක්කා හිටියේ මේ උගාක් මහානි වෙච්ච පළාතේ. නැගිනීර වෙරළේ. ඉතින් මේ පවුලේ හතර දෙනෙක්ම ගිහිල්ලා. කවුරක්වත් නැහැ. ඉතින් ඒ පවුල ගැන කියනවා, ඒ ගම ගැන කියනවා, ඒ ගමේ ග්‍රාම සේවකත් ගිහිල්ලා, නඩු ලියන පොතත් ගිහිල්ලා, ගමත් ගිහිල්ලා ඒ නිසා කිසිම මරණ සාධකයක් නැති. නෑ ඒ මරණ සාධක ලියන පොතත් ගහගෙන ගිහිල්ලා, ග්‍රාම සේවකත් ගහගෙන ගිහිල්ලා, ගමත් ගහගෙන ගිහිල්ලා කිසිම රෙකෝඩයක් නැතිව. ඔක්කොම මරණ කොච්චර මරණද කියලා මොනවත්ක්ම දන්නේ නැහැ මුල්ලු ගමම ගිහිල්ලා. ඉතින් එදාට තමයි මිනිසුන්ගේ ඇස්සරෙන්නේ. මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ කරන පෙන්කෙලි ඔක්කොම ඉවර වෙන්නේ ඔන්න ඔතනින් තමයි. මරණ වෙලාවේ කොහොමද සුනාමිනේ? මූදායින හිටියත් වතුර නැති වුණත් ਉਹ හබබ බබ ගාලා තමයි මැරෙන්නේ. ඒකෝට තේිනවා මේ නටන නාටකම් මොකක්වත් වැඩක් නැහැ ඉදා. ඒ අතින් බලනකොට සුනාමිනේ ලොකු යහපතක් කරලා තියන්නේ. ඔය මේ මේ කන්ට්‍රි මේ ඉංගලන්තේ මේ බිෂොප් ඉංගලන්තේ බිෂොප් කියනවා ඒ සුනාමි කරලා දවස් ගානක් පස්සේ ඒකෙදි කියන්නේ දෙවියන් ආශිර්වාදයක් කියලානේ. ඒ කියන්නේ ඒ ඒ මනුස්සයාට මොලේ සිවිලා. ඒ මනුස්සයා කියනවා මේ සුනාමියක් දැකලා අදහන මිනිස්සු ඉන්නවා කියන්නේ නම් ආශ්චර්යයක් කියලා. මේ සුනාමිය දැකලා පස්සේ දෙයියව අදහන මිනිස්සු ඉන්නවයි කියන්නේ නම් ආශ්චර්යයක් කියලා. ඒ මේක දෙයියෝ දෙන දෙයක් කියලා නේ කියන්නේ. මේ දෙයියෝ විශ්වාස කරනවා මේ මාව තාම අදහනවාද කියලා බලන්නේ සුනාමිය ආවට පස්සෙත් අදහනවා නම් ඒක තද්දබල විශ්වාසයක් කියලා නේ ඒගොල්ලෝ කියන්නේ. නමුත් මේ ඉන්න බිෂොප් කතා කරලා කියනවා එංගලන්තේ ලන්ඩන් වල ඉන්න මේ සුනාමි වගේ දේවල් ඇවිල්ලා තාම කෙනෙක් අදහනවා කියනවනම් ඒක ආශ්චර්යයක් වෙනවා. ඒක පංචමාන ලංකාවට උදව් කරන්න හදියට මේ රටේ මිනිස්සු නැතන. හරියට. ඒකේ වැඩියෙන්ම වැරදුනේ කාටද කියලා දන්නවද? නෑ. පන්සල් වලට. හැම පන්සලකම කඩලා ගියා සුනාමි ආධාරයෙන් පස්සේ. තායක සභාවේ ආමතුරුයි ඔක්කොම කතා. මොකද? සල්ලි වැඩි වෙනවා. හැම තැනකම සල්ලි වැඩි වෙනවා. ආම්දුර ඉතින් අවුරුදු ගාන තුන එරියස් ඔක්කොම ගෙවුවා. මිනිස්සු දුන්නේ සල්ලි ගෙවල් හදන්න කියලා. හැම තැනකම ගිහිල්ලා බලන්න ඔය සුනාමි ආධාර වැඩියෙන් හම්බෙච්ච තැන්වල ආර්ථික ප්‍රශ්න හැම තැනම. මොකද හේතුව දායකෝ කියනවා මේකට නෙමෙයි සල්ලි දුන්නේ කියලා. අවදාම නැත්තල් නෑනේ. නැත්තල් ආපු දවසේ කට්ටිය. ඈ මේ කියන්නේ පිටරට තියෙන පන්සල්. ආධාර හම්බෙච්ච පන්සල්. මේ මිනිස්සු මේ අතර පන්සල් දොර යනකොට ඇතුලට දාලා ගිහිල්ලා තියනලු මේ මේ දේවල් කවුරුත් නැහැ ලිස් කරන්න කවුරක්වත් නැහැ. ඒ තරම් අර මූට් මේ මිනිස්සු දැක්කට පස්සේ ලංකාවේ තියෙනවත් නෙවෙයි. පිටරටවල තියෙන පන්සල් වලට ආ. නෑ නෑ අපිනම් බලවත් බඩුවක් කවුරු අපි එන්නේ. ඒක අරගත්තේ නැති කට්ටියට සාමාන්‍ය පබ්බෝ දෙවිලා කියන එකක් නැහැ. අරගත්ත කට්ටිය නිසා තිබිච්ච පන්සල් වල තියෙන ස්ථාවරේ ගොඩක් අරලා ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පන්සල් ඇතුලේ ප්‍රශ්න. ඒකටම. ඒක නිසා ශ්‍රද්ධාව ඇති කරන්න තියෙන ප්‍රශ්නෙට උත්තරේ නම් අපි කියන්නේ මේ ආකල්ප සම්පත්තිය. නමුත් මේ විපස්සනා කරනකොට මේ පුද්ගලික ඉල්ලීම තමයි කාටවත් දැනෙන්න කරන්න එපා. ආකල්ප පෙන්වන්න ගියොත් ඒක හරි කොක්කක් ඒ නිසා තමන් තමන් මේ භාවනා කෙරුවත් නැතත් ගාණක් නැති විදිහට පැවිදුණාට පස්සේ ඒ ප්‍රශ්නේ බෑ පැවිදුණාට පස්සේ අපි ඒක ඉතින් දාගත්තට පස්සේ මිනිස්සු එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙනවා නැත්නම් අනික් කටිය නම් මම කියන්නේ පුළුවන් තරම් ඒ අනුන්ට ශ්‍රද්ධාව ඇති කියලා පැත්තක තියලා තමලක තියෙන ශ්‍රද්ධාව ඉදිරියට යන බාට වග බලා ගන්න පුළුවන් තරම් සංගවාගෙන කරන්න කියන්නේ භික්ෂුවකට කියලා තියෙනවා සර්වඥාන්සේ විනය පනවන්නේ මට මතක නැහැ පාළි වාක්‍ය දෙකක් තියෙනවා නැති ශ්‍රද්ධාවක් ඇති කිරීමටත් ඇති ශ්‍රද්ධාව දියුණු කිරීමටත් කියලා. ඒක සඳහා කරන්න තියෙන එකම ක්‍රමය තමයි ආකල්ප සම්පatti. කායික වාචික හැසිරීම වලින් තමයි මිනිස්සු ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඒක මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? කියන්නේ මොකද්ද මේ? ප්‍රසාදන ලක්ෂණ. ප්‍රසාදේ පහල කිරීම. ප්‍රසාදන ලක්ෂණ සද්ධාහන ලක්ෂණ සද්දා අදහන සුළු ගතියක් කියනවා. දැන් කවුරු හරි හිතනවා මම සල්ලිත් තියනවා නෑදෑය හිතන ඔක්කොම තියෙනවාට මට වොරීස් කරදරයි. නමුත් මේ මිනිස්සයා හරි ජොලි ඉන්නවනේ. එන්සන මොනවාක්වත් නැතුණාට එන්සන සන්තෝෂයෙන් ඉන්නවා ඊට පස්සේ තමයි මේක අදහන්න වටිනවා මේ මිනිහා කියලා කියනවනේ. මේ අදහන්න වටිනවයි කියලා. ඉතින් ඒකට එයා ළඟට ගිහිල්ලා අහනවා මේ කොහොමද සතුටින් ඉන්නේ මොකද්ද සීක්‍රට් එක කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේ මනසට ඇති වෙන මේකට හේතුව කන්ටෙන්ට් එයා කන්ටෙන්ටඩ් නම් අලුතෙන් දේවල් හොයලා ඉඳිලක් නෑ ඉන්න ටිකේ සතුටින් ජීවත් වෙනවා නම් ඒකට ඒක මේ තිරසන් සතෙක් පවා ආකර්ෂණය කරනවා පොඩි දරුවෙක් පවා ආකර්ෂණය කරනවා සල්ලි තියෙන මනුස්සය පවා ආකර්ෂණය කරනවා ඒකට ඕන කරන්නේ ආකල්ප සම්පත්තිය කියලා තමයි කියන්නේ ඒක ඔය මේ වික්ෂුන් අනු අනුන්ට හොඳ ආකල්පයක් ඇති කරන විදිහේ කායික සහ වාචික ක්‍රියා exemplary exemplary life මොකක්ද කියන්නේ එක්සලන්ට් ප්‍රොජෙක්ට් වෙන්න ඕනේ. වැඩ පිළිවෙල. හැම සතෙකුටම ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා. ඉන්ස්ටින්ක්ට් කියලා කියන්නේ සද්ධාව. ඒ නැත්නම් ඒ සද්දය සතා ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ මේ අහවල් දේ සඳහා. එල්ලයක් තියෙනවා. ඒ තිරසන් සතෙකුට පවා තියෙනවා. මිනිසෙකුට උනත් ජීවිතේ තේමාවක් තියෙනවා. ඉතින් ඒ සුද්ධ කියලා තියෙනවා ඒක එහෙමනම් අපි සද්ධාව උත්තරම දෙයට යොමු කරුවොත් අපිට වැඩිම ලාභ හම්බෙනවා. කොයි එකට හරි යනවනම් ඒකේ ඉන්වෙස්ට් කරමු කියලා හොඳම දෙයට. ඉතින් බුදුදහමසේ යෝජනා කරනවා අපි සඳහා බුද්ධ ධම්ම සංඝ කියන තමයි හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. ඇදහිතු වස්තු වල සද්දේය වස්තු වශයෙන් හොඳම සද්දේය වස්තුව බුද්ධ ධම්ම සංඝ කියන. ස්වාමීන් වහන්සේ අද සාතුත්‍රයේ ඉස්සර මොකද්ද නම? උපතිස්. උපතිස් මේ අස්සජි ස්වාමීන් වහන්සේ දැකලා එයා ගැන පැහැදිලා එයාගේ ගුරුවරයා ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගත්තා නේද? ඔය කියන ආකල්ප සම්පත්තිය. ඔය පිටිපස්සෙන් ගිහිල්ලා තියෙනවා. ඒ ආම්දු පින්ඩපාත කරන යනකොට ගිහිල්ලා වාඩි වෙනකොට බලාන ඉඳලා වසුල් ටිකක් දීලා උපස්ථාන කරනකොට ඒ උසාවගේ කිසිම අපේක්ෂාවක් නැහැ. වැඩ කරන ගියා මේ සංසේ මේ තරුණයා ගිහිල්ලා උපස්ථාන කරලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඔබ ආශිගේ මේ ප්‍රසන්නයි ඉන්ද්‍රයන් පැවැත්ම මොන වගේ ධර්මයක්ද? ඒ කියන්නේ කෙලින්ම කොමියුනිකේට් කිව්වේ ඒකෙන් තමයි. දැන් රාහුල කුමාරයා පුත්‍රජානනාස් ළඟට ගිහිල්ලා සමනේ උඹේ හේවණල්ලත් මට දැපයි කියලා ඒක නම් ලේ උරුමේ තියෙන්න ඇති. ඒ වුණාට ඌට පුතුම පිටිපස්සේ ඇදිලා ගිහිල්ලා තියෙනවා කියනවා. යසෝදරාවැදී යකර කඩාන වරෙන් කියලා. වස්තු යකර වරෙන් කියලා බුදුලීලන තියෙන වරෙන් කියලා. ඌ ගිය ගමන් ටක් ගාලා නැද්ද ටයිස් නා. ඔන්ට හීරෝ වර්ෂිප් කිව්වත් හරියද? නෑ ඒකත් නෙමෙයි. මම face face face face face ප්‍රඥාව ටිකක් හරි නැතිනම් මොකද සද්ධාාවක් ඇති වෙන්නේ. ඔය එතකොට කොයි එකක්ද අදහනවා? එතකොට යාට තේරෙන්නේ නැහැ මේ තමන්ගේ සුභසිද්ධියට මොකද්ද නැද්ද කියලා. ඒක නිකන් ඕනටඩේ වල්නරබිලිටි එකක්. ඒ නිසා සද්ධාව ප්‍රඥාවත් එක්ක ගැලපෙන්න ඕනේ මේක කිසිම කෙනෙකුගේ සම වෙලක් නැහැ. ස්වාමීන් වහන්සේ කතාවක් කියන ලස්සනෝ මේ අරින්නේ මේ නව දෙනෙක් විතර ලස්සනට අන්දලා මේ සාමනීර නේද සවුස වගේ අන්දලා හිමින් ඇවිදගෙන සාන්තව යන්න කියලා එතකොට එන කොසල් රජුට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න වෙලාවේදී එතනින් මේ ආගන් නිකන්ටෝ නිකන්ටම නෙවෙයි ආජීවකව නම දෙනෙක් ආජීව කණ්ඩායමක් යනවා ඊට පස්සේ බුදුරජාණන්සේ කතා කරන ගමන් ඉතින් ආරජ්‍යරෝ ගිහිල්ලි වෙලා මේ එයාට වන්දනා කරනවා. වන්දනා කළා කියනවා අනේ ස්වාමීන් වහන්සේට ගෞරවයක් අගෞරවයක් නොවේවා මේ මිනිසුන්ගේ බාහන කොච්චර බොහොම සාන්ත පැවැත්ම තියෙන ඒක නිසා මම ඒකයි මේ ගෞරව කිරුවේ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සාර මේ මහත්ය කියපේ කියනවා. ඊට පස්සේ කියනවා මේ පැවැතුම් කොහොම තියාන හිටියට ඒක ෂට වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා. ෂට ප්‍රඥාවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් රහසොත්තු සේවාව කරන කට්ටිය ඔහොම තමයි හැතිරෙන්නේ කියලා බුදුරජාණන්සේ කියනකොට රාජ්‍යරෝ කියලා තියෙන ඇත්තම ඒ නම දෙනා මගේ ස්පයිස් ලගියා. හරි. <laughs> එතන රාජ්‍යරෝ සෙනගින්න තැන ඒ කට්ටියට ගෞරව කරනවා. කේම දන්නේ නැති විදිහට වගේ. දැන් බුදුරජාණන්සත් ඒ ඒකම තමයි දාන්න ලෑස්ති. ඒ නිසා හුඟක් ඒ වගේ මේ ආකල්ප සම්පත්තිය පෙන්වන්න හදන්නේ බොහෝ විට අර වගේ කට්ට කයිරාටික්කා. සයිකෝපැත්ස්ලාගේදී අනිවාර්යයි. සයිකෝපැත්ස්ලාගේ ඒක ඒ මිනිස්සු හොන්තරම මැනිෆෙස්ට් කරලා පෙන්නනවා. සම්පූර්ණ නිවිච්ච තන්ත්‍රවත් ගති ඒක තනිකරම ආටිෆිෂල්. ඒක කියන්නේ නිකන් ලෑන්ඩ් මයින් එකක් වගේ කියලා. එහෙම නැත්නම් වෝල්කනෝ එකක් වගේ කියලා. නැත්නම් රැටල් ස්නේක් කෙනෙක් වගේ. ඒකෙන් දාගත්ත ගමන් බැංක් account එකටම අද තියන. කොක්කටම දාලා. ඒ නිසා ඒක මේ මේ කෙනෙකුට හරියටම කියන්න බෑ මේක මෙහෙමයි මේක කිරුවොත් 100% හරියනවා කියලා ඒක සෑහෙන රිස්ක් එකක්. ඒකට හොඳ වෙලේ තමයි තමන් තුළ බුද්ධ ධම්ම සංඝ කෙරේ සද්ධාව තියලා ඒක හොඳට තහවුරු වුණා නම් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මවාපාන සද්ධාාවක් නෙවෙයි මේ කතා කරන්නේ ජෙනුවින් එකක්. ඒ ජෙනුවින් එක වෙන්න නම් තමන් ළඟ තියෙන්න ඕනේ. තමන් ළඟ තියෙනවනම් ඒ විදිහට කරන මම දැක්ක මේ ළඟදී අර මේ ඉන්ක්වයරිං මයින්ඩ් එකේ තිබුණ ආටිකල්ස් එකතු කරලා හද පොතක ඔය දීපමා කියලා ඔය මේ බංග්ලාදේශ විද්‍යා පුදුමාකාර කාන්තාවක් එයා අර මේ මින්ටජීතුමාගේ ඉගෙනගෙන තිබුණේ ඒක යුනිවර්සල් ලව් එකක් තියෙන. කොයි කෙනාටත් එක වගේ. ඉතින් එයා ඉස්ලාම ඇමරිකා ගිහිල්ලා IMS එකේ මේ බුදු පිළිම ළඟට ගිහිල්ලා වඳිනකොට එතන ජෝසප් ගෝල්ස්ටයින් කියලා තියෙනවා හිතාගන්න බැරිලු එච්චර මේ ඊගෝලස් බුද්ධ ගෞරවයක්. ඇමරිකාට ගිහිල්ලා බුදු පිළිම දැක්කරවසේ වඳින හැටියෙන් දැක්කලු එතන වෙන මුළු ලෝකයක් මොකක්වත්ම නැහැ. සද්ධායෙන් වඳිනකොට ඒකෙම පේන්න තියෙනවා එයා කොච්චර පිරිච්ච ගතියකද ඉන්නේ කියලා. කිසිම රඟපෑමක් නැහැ. කිසිම නෑ අන්නැසියුමින් ඒක ලොකු ඩිමොන්ස්ට්‍රේෂන් එකක්. ඒකේ ඒ සමහරුන්ගේ ඒක තියෙනවා. ඒ නිල්ලඹ හිටියා අම්මා කෙනෙක් උලපනේ අම්මයි කියලා හිතා ගන්න බෑ. අන්තිම මෝඩම මෝඩ ගෑණියක් සාමාන්‍ය ක්‍රමයේ හැටියට බලනවා. බැඳ කාලේ මේ යම්ම ඉන්න කාලේ කියනවා. අය මනුස්සයෙක් ඉන්න කාලේ පොසිල් ගන්න යනවා. මිනිසයා හරිම ගොරහැඩි මිනිසෙක්. හැන්දෑවට ගිහලා කෙස් වලින් අල්ල ගන්නවලු. අල්ලන්නේ ඇද්දගෙන ඇවිල්ලා ගහන තු මෙතෙල්ලා සිල් ගන්නන හරකුන්ට ගන්න දුන්නාද? දරුවන්ගේ වැඩ කරුවද? ඈ මෙතෙල්ලා ඉන්නේ කියලා පන්දරේ ඉදළු ගහන. ඇදලා කෙස් වලින්ලු ඇදගෙන යන්නේ. ඒ මිනිස්සේ එයාම කියන ඒත් මත මිනිස්සු ගැන තරහයි තුනතු අකාලේ මෙట్లా ගියා. ඊට පස්සේ සිල් ගන්නවා. සිල් ගන්නකොට කවුරු හරි කියලා තියෙනවා. සිල් ගත්තාම මෙහෙම සෙනග මැද වාඩි වෙච්චාම මෙහෙම හිතුවොත් හෙට උදේ වෙනකන් හරි ඉන්නවා. පැය පහ හය ඔහෙ ඉන්නවා. හැබැයි අම්මා දන්නෙත් නෑ මොකද්ද කියලා. කවුද කියලා දෙනවා අම්මා ඕක හරියන්නේ නෑ භාවනා මධ්‍යස්ථානෙ. මොනවද දුවේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ? දන්නේ. ඊට පස්සේ නිල්ලඹට යන්නේ කිව්වා. පස්සේ නිල්ලඹට ගියාම ගොඩින් මහත ඇතරම කැරක්ටර් එක ෆීචර් එකක් නේ. ගොඩින් කරපොදී පහසුකම් දුන්නා මොකක්වත් නෑ. ඒ භාවනාව උගන්වන්න ඕනේ නෑ යම්මට. ඉඳගත්තර පස්සේ ඉන්නවා. පස්සේ මේ දැන් ගෙදර යන්නේ අම්මා දැන්. කොහොම ඉඳගෙන අර මේ මේසක මේෂක් උඩ ඉඳගෙන මෙහෙම අත් දෙක තියාන RMP ડොක්ටර් කෙනෙක් හිටිය කියතුන දුව අපේ දුවට ලියුමක් ලියලා දාන්න මං ආයෙ ගිහිල්ලා වැඩක් නැහැ ඉතින් මෙතන මට එන්න ඕනේ මම මෙතන ඉන්නම් කියලා. ඊට පස්සේ බලනකොට තනේ පේන දේවල් ගැටයක්. අම්මගේ. ඊට පස්සේ ගලෝ අම්ම ඔය මොකද්ද තනේ ගැටයක් තියෙන්නේ කියලා. උඹට ඒක වැඩක් නැහැ නේද? ලියුම ලියපන්කෝ. අපි දුවට ලියපන් මං එන්නේ නැහැ කියලා. අර දොස්තර ගණන් දෙනවා මේ ටියුමර් එකක් තියෙන්නේ කැන්සර් එකක්. ඊට පස්සේ කියනවා අම්මා මං ඒක කරන්නම් මේක පොඩ්ඩක් බලමුද කියලා. ඒක උඹට වැඩක් නැහැ. ඒක වැඩන්න වොලියුම් එළිය දාලා පස්සේ බලනට ඇත්තටම කැන්සල් වෙනවා. ටික දවසක් යනකොට ආව කැන්සල්. ආවට පස්සේ අර නිල්න වේතු ඔක්කොගම පුදුම මෛත්‍රියක් යම්මා දිහාට උණු. මෛත්‍රියක් ඕනේ නෑ යම්මා. උදේට කැඳ ටික උයලා දුන්නොත් කැඳ ටික අතර දුන්නොත් ඒ කැඳ ටික වළඳන්න පටන් ගන්න තැන පින්දෙන්න පටන් ගන්නවා. මේ දර හොයපු මේ බත්තටේ උයපු මේක හොදපු මේක මගේ අතට දීපු මේකට මට විඥාන හොදපු සියලු දිනාටම බ්‍රහ්මත්වයේ ලැබේවා මොන තරම් පිනකින් මේක කරන්නදද එහෙම කරන් තමයි බලගන්නේ වයිලෝ වැඳගෙන මෙහෙම කරගෙන තමයි යන්නේ ආපහු අනේ මේ මේ ඔක්කොමලා දේවරාජ ගොල්ල වෙන්න ඕන මේ ඇත්ත ඔක්කොම මහ බෝසතාණන් වහන්සේලා වෙන්න නැත්නම් මට ඇයි මෙහෙම සලකන්නේ එහෙම කරන කියලා වාඩි වෙච්චාම පැය හැයක් කර ඉන්නවා දවසක් මම මම මම ඉන්නකොට ඉස්පිතාලේ පස්සේ මං ගියාට පස්සේ ඉස්පිතාලේ දුවගෙන එනවා දකින්නකොටම කාට්ටු ඉඳගෙන. ඒකේ මං ගියට පස්සේ කව ආ බෝසතාණන් වහන්සේ වඩිනවා කියලා. ඕනේ ඔක්කොම බෝසතාණන් තමයි. නර්ස්ලා ඔක්කොම මොනවද කියන්නේ දිව්‍යාංගනාව. දොස්තරලා ඔක්කොම බෝසතාණන් වහන්සේලා. ඊට පස්සේ මං ඒ නර්ස් කිව්වා මොනවද අවශ්‍ය කරන්නේ කියලා මොනවද බෙහෙතක් ඕනේ කියලා වැස්සේ කියලා මං ගෙනල්ලා දීලා. ඉතින් අම්මට හොඳට මතකයි මම. නැස ගොඩින් යනකොට ඇත්තටම පේන්නේ එක මෙතන. ඇඳේ ඉන්නවලු. ඊට ගිලවලු අම්මා කොහොමද කියලා. අනේ මහ බෝසත්ණන්තු බොහෝම ජයට ඉන්නවා කියනවා. ඉතින් කොහොමද තේරෙන්නේ කියන්නේ මේක හිස්නේ. මේක මොනවාවත් නැහැ හිස්. ඊට පස්සේ අම්මා ඇතුලේම හිස්ුණාට අම්මට පිට මොනවද තියෙන්නේ? පිට පිටත් හිස්නේ. ඉච්චරයි මොනවාත්ම ගන්න දෙයක් නැහැ. ඉතින් ගොඩින් කියනවා මගේ ජීවිතේ මම දැක්කේ ඔච්චරයිලු. මේ ජීවිතේදිම දුක ඇති කරුවා කියලා කෙනෙක් ඉන්නා නම් ඔය අම්මා විතරයි කියලා. ඒ ඒ ශ්‍රද්ධාව කියලා නිවන්න බෑ. ඊට පස්සේ මම ගියාට පස්සේ ඒකට ඇත්තටම හොඳ මම මම කොහොම හරි මේ අම්මට වදිනට ඇරි ඔය අම්මට කියලා ඉන්න ගියා පරිදි වෙනවා කියන්නේ. යනකොට උන්ටටම අමාරුයි. ඇඳේ උඩු වැතියට දාලා තියෙනවා. දුව කතා කරලා කිව්වා නිල්ලඹ මහතුරු ඇවිල්ලා ඉන්න කියලා. කඩියා වගේ නැගිටලා ඇවිල්ලා වෙලා වාඩුණා. වාඩුණාට පස්සේ අර මලඟිට වෙකෙනෙක් කිව්වා අම්මා මේ මහත්ය මතකදීලා අම්මේ බෝසතාන් වහන්සේ මට හොඳට මතකයි. මොකද මතක නැත්නම් මැරිලා උපන්නේ නැහැ. ඉතින් දැන් මේ මේ පැවිදි වින්දේ යන්න හදන කියලා. අනේ අම්මේ මට පුතේ කොහෙද මේ කියලා තියෙන්නේ කියපන්. මට දිහා නමස්කාරය කරන්න ඕනේ. දිහාවට නමස්කාර වේවා කියලා. ආයෙ මොකුත් නැ මේ පර්වේඩින්. මං ගිහලා සුමාන දෙකයි මැරුවා. කවදාකවත් නෑ මොන්නම ජාලියෙන් දුකක් දාන්න ගියත් ඒ මොලේට මොනම දෙයක් අතින් නැහැ. ඒ අම්මා දුවත් කියනවා අම්මගේ තැටිමයි ඉතින් කොටින් මහත්තය කියන්නේ මම නම් දැක්ක මේ ජීවිතේ නිවන් දැක්කයි කියලා ඔය උලපණයක්ම තමයි. ඒ අම්මත් ඒ වගේ තමයි. එහෙනම් කාටවත් බාන උගන්නන්න තියා මොකුත් නැහැ. සම්පූර්ණ මේ හය හතර දන්නේ නැති අම්මා කෙනෙක්. ඒවට හැසිරෙනකොට පේනවා පුදුම පිරිච්ච මනසක් තියෙනවා. මට මතක් වුණා දීපමා ගැන කතා කරනකොට ඒ අම්මට නෑ ඇත්තටම දීපමා කියන එක හොඳට භාවනා කරපු කෙනෙක්. මේ පුදුමාකාර විදිහේ මුළු බංග්ලාදේශ වලටම මේ බුද්ධ ධර්මයේ ලොකු වෙනසක් ඇති කරලා කිසිම දැනුමකින් නෙවෙයි. අභිඥාවලිමුත් නෙවෙයි. ඒ පිරිච්ච ශ්‍රද්ධාව. ඒක ඇත්තටම හැබැයි ඉතින් ගිනාපු එක. ඒ ඒකටම හරියට විපස්සනා වැටුණාට පස්සේ ඉතින් ඒක ෆ්ලරිෂින් තමයි. ඒ අපි ගිනාපු පෙර සංසාරෙන් ගිනාපු හේතු සම්පatti. ඒ කියන්නේ පාරමිතා සම්පatti එහෙම නැත්නම් පෙර කලපින් කියලා කියන්නේ. හරි කියන උපනිෂ්ඨ සම්පatti. අපිට නිස්සය ලබා දෙනවා. අපිට පදනම ලබා දෙන දේවල්. අම්ම කෙනෙකුට හම්බෙන ළමයේ ඒ ඒ මාර්ග ඒ යාලගේ කර්මණුව ඒ මාර්ගික යන එක්කෙනෙක් දහම්නේ අදනාතුවක් එහෙම වෙන්න බෑ නමුතර සෝන කුටි කන්න පුත් ඒ ඒ කතාවේදී කියලා තියෙනවා ඒ දරුවා බඩේ ඉඳද්දී හේමත සාතාගේ යක්ෂෝ දෙන්න කියලා තියෙනවා එකෙක් කියලා තියෙනවා මම ඉන්නේ දුක උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවෙන් ඉඳලා මම උදේට උඹ දන්නේ බුදුන් පහළ වෙලා ලෝකේ කියලා. බුදුන් ලෝකේ පහළ වෙලා කියලා ඒ දෙන්න කතා කරනකොට අම්මා ඒක අහලා සෝවන් වෙනවා. ඒ ඒ ඒ සද්දය. එතකොට දරුවා බඩේ. එතකොට ඒ දරුවා ඉපදුනාට පස්සේ ඌ ගිහිල්ලා කොටි තහම්සෝකා උපස්ථානට වැටෙනවා. ඌ කියන හැමදාම මහාන වෙන්න ඕනේ. ඉතින් යහමදෝ කියන මේ පැත්තේ කරන්න බෑ මේ පැත්තේ කරන්න බෑ කියලා පහු කරනවා. ආවුරුදු වර තුනක් පහු කරාට පස්සේ කොහමරි පැවිදි කරලා ටික කාලෙකින් රහත් වෙලා පස්සේ බුදුජානනාංශ බලන්න යනවා. ගියාට පස්සේ බුදුරජාණන්සේ ආනන්ද හඳුනන කියනවා කවදාකවත් නැතුව මගේ ඉන්න ගඳ කිලිය ආසනයක් දාලා දෙන්න. මං ඉන්න මං ඉන්න කුටියම ඇඳක් දාලා දෙන්න කියලා. නැත්නම් ඇඳක් නැහැ නේ කාලේ. ඊට පස්සේ මේ රෑ 10 විතරනකම් බුදුරජාණන්සේත් භාවනා කරලා කාමරට ඇතපෙනවා. මියත් කාමරට එනවා. කාමරට ආවට පස්සේ මේ ඉතින් මේ බුදුන් දැක්කට පස්සේ සතුටයිනේ. මේ කුටියෙම ඉන්නේ. ඒකට කියනවා කුටි ගන්න මට ඇහෙන්නේ බණ ටිකක් කියන්න බැරිද කියලා. බුදුහාමුදුරුවෝ අහනවා මේ කුටිගන්නහාමුදුරගේ බණ ටිකක් කියන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ওই පාරායන වර්ගයේ කටපාඩම් කරගෙන ඉන්නේ සම්පූර්ණ දේශනාවට වාසි කියනවා. බොහෝම දුරබාහිර හැදුනට මොකද එක වචනයක්වත් එක අහුරක්වත් පටලවා ගන්න නැතුව බණ ටික කිව්වයි කියලා. පස්සේ ඒ කුටිතහාමුදුරුවොත් කච්චායනහාමුදුරුවෝ කියනවා බුදුරජාණන් වහන්සේ දැකලා සතුටු වුණොත් වර විශේෂ වර ටිකක් ඉල්ලගෙන එන්න මොකද මේ පැවිදි කරන්න අමාරුයි 19ක් සංඛ්‍යාව යන්න අමාරු නිසා ප්‍රශ්නමකක් හිටියොත් ඇති කියලා වරයක් අරගෙන ඉන්නේ. මේ පැත්තේ ස්වාමීන් වහන්සේ මේ මේ හං ගොඩාක් කියනවා. හරක් ගිල්ල පාරවල් සවුත් වෙලා තියෙන හංසට පොත එකක් දාන්න අවශ්‍යයක්. අන්න එහෙම කියලා වර ගාණක් ඉල්ලනවා කුටි කන්න සෝනා. ඒ ස්වාමීන් වහන්සේට ඒ ಗುಣ ආවේ දරු ගැබේ ඉඳද්දී අම්මා සෝවන් වෙලා ඉඳලා කියනවා. ඒ නිසා සමහර විටක ඒ මවගේ හැඟුම් දරුවට බලපානවා කියන එක දැන් ඉතින් දැන්වත් සයිකියාට්‍රි පිළිගන්නවනේ. ඒ වුණාට විසාකාවට දරුවෝ 20 දෙනෙක් හම්බෙලා තියෙනවා. එතකොටත් විසාකාව සෝවාන්. හැබැයි ඒ දරුවොත් හැබැයි ඔය වගේ සිද්ධි වාර්තා වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ බොහොම ධාර්මික ජීවිත ගත කරලා තියෙනවා. හැබැයි විශේෂයක් තිබුණද නැද්ද කියන එක එහෙම කියන්නේ. ඒ නිසා ළමයි ඊගා ළමයි හම්බෙන්න ඉතලා සෝවාන් වෙමු. ඒ කියන්නේ ඒ පාරමී පුරලා තියෙන ඒ වගේ ඒ දරුවා හොයන්නේ තේ බඩක් තමයි ඒක. ඌ හොයාගෙන යන්නේ ඔය කුණු ගන්ට ස්ථාන එකට යන්නේ. <laughs> හොඳ එකට යනවා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ එයාගේ අම්මා ගැබිනියක් පින්දැද්දි බුදුහන්වෝ ඒක දන්නේ නැහැ. මහන කෙරෙව්වා මේ හාමුදුරුවෝ කාසේ. ඊට පස්සේ දැනගත්තේ බබා හම්බෙන්න බව. ඉතින් බුදුහන්වෝ කිව්වා එයා හම්බුණාට පස්සට ඊට පස්සේ කුමාර කාශ්‍යප කියන නම තිබ්බා. ශාස්ත්‍රයේ ඇතුළත රහත් වෙලා. ඒ බබා. ඒ වගේ උන්කාක් ඒ වගේ සිද්ධි කියනවා පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඒ පොතක පරිවර්තනය කරනකොට ඒ ශාන්තිගේ හරීම ටෆ් ඒ ශාන්තිත් එක භාවනා කරන්නම හරි අමාරුයි. ඉතින් ඒක දවසක් ඒ නෑද මලගෙදරක ගිය වෙලාවකට කොහොමද? ළඟම මේ දෙන්නේගේ දරුවෝ දෙන්නේ බැඳලා පවුල් කනවා. දෙන්නම අලුතෙන් බැඳවලා තියෙනවා. ඉතින් උන් දෙන්න සායතෝ දිහා බලන්නේවත් නැතිලු. අහුවේ කියලා. ඉතින් සයිඩෝ කතා කරලා වරෙන් කියලා දෙන්නේ. ඉතින් ආවල බලනකොට කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වලු උඹලා භාවනා කරන්නේ අරේ මේ ඊට පස්සේ කිව්වලු දරුවෝ දෙන්නේ කිනෝ ස්වාමීන් කොහොමද කරන්නේ ඉතින් ඒක කරගෙන යන්න බෑනේ කියලා. ඒකට කමන්නේ අපි හදලා තියෙන අලු ශාලාව හදලා තියෙන කියලා කෙල්ලට කතා කරලා කිව්වලු උඹ දවස් 10ක් දරුවෝ බලාගන්නේ මනුස්සයෝ පම් භාවනා කරන්නේ. ඉතින් අරු ආවට මොකද භාවනාව මොනවක් නැතු කතා කල්පනාවම gederලු. කොහරි දවස් 10 ඉඳලා ගිහිල්ලා තියෙනවා. ගියarpසි කවුරු මොකද නිකන් බෑ. ඔබ දරු දෙන්න බලා ගන්න ඕන ගෑණියෝ පන්තිය. ඊට පස්සේ ඒ ළමයා කියනලා ඊට පස්සේ ආය පලාතක මුන් දෙන්න ආවේ නැතුළු අහුවෙන්න අවුරුදු 4කට පස්සේ ආය සයිඩෝ දකින්නකොට මුන් හැංගෙනවා. වරල වරල කතා කරනකොට දකින්න පුරාණේ සාංශ කියන්න එපා දැන් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. <laughs> දැන් නම් කොහොමඩක්වත් බෑ කියලා. ඊට පස්සේ කිව්වා නෑ මම මේ මේ මේ භාවනා කරන්න ඉන්නේ කියන්නේ මේ කතා කරේ. දැන් බලන්න භාවනාවට ඉස්සලා දරුවෝ දෙන්නේ නැහැ භාවනාවට පස්සේ දරුවෝ දෙන්නේ නැයිනේ මම දැනගන්න කැමති මට දරුවෝ නැති ඉඳලා භාවනා කෙරුවට පස්සේ හම්බෙච්ච දරුවෝ දෙන්නගේ ಗುಣ විශේෂයක් තියෙනවා කියලා දෙන්න මූණේ මූණ බලාගත්තලු අර භාවනා කරන්න ඉස්සලා හම්බෙච්ච දරුවෝ දෙන්නට වඩා පුදුමාකාර කීකලු දරුවෝ භාවනා කරාට පස්සේ ඊට පස්සේ අයිඩෝ කියලා දෙනවා ඇත්තටම වල දෙන භාවනා කරේ නැහැ මධ්‍යස්ථාන ගියා විතරයි. උඹලා නිකන් හරි භාවනා කරලා හරි ගියා නම් හිතාපල්ලා. උඹලා දෙන්නට නෙවෙයි මම මේ පාඩම කියන්නේ හැදෙන දරුවන්ට වැවටනාකමක් තියෙනවා. ඒ නිසා උඹලා නිකමට හරි සීලක පිළිපදිනවා නම් සමාධියක ඉන්නවා ප්‍රඥාව පිළිපදිනවා නම් ඒකේ ලේවලට බහින්න. මේ බැසට පස්සේ දරුවන් પરම්පරාවට යනවා. ඒ නිසා මම කරදර කරන්නේ නෙවෙයි ගත්තේ මට දරුවෝ නැති නිසා මේ පරිශ්‍රණයක් මම මේ කරේ. මෙච්චරයි මට දැනගන්න ඕනේ කියලා. ඒ නිසා අපි දන්නවා ඇත්තට මේ වයසේදී හිතත් කලබලයි වැඩ ගොඩාක් තියෙනවා. නමුත් අපි දරුවෝ කෙරේ අනුකම්පා කරනවා නම් කරන්න තියෙන්නේ මහ මිනිසුන්ට යම් ප්‍රමාණයක ශික්ෂාවක් ඇති කරන්න. ඉතින් ඒකත් කියන්නේ මේ වෙලාවෙම කරන්න වෙලා නැහැ. මතේ ට්‍රිකි පොයින්ට් එක ඒවට පිනක් තියෙන්න ඕනේ නැද්ද? ඒවට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරන්න. <coughs> නැත් නැත්යි අර වගේ ඉන්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ නේ. ඔව් නෑ මම කියන්නේ ඒක ජෙනරලයිස් කරන්න බෑ. ඔක්කොටම මෙහෙම වෙන්න ඕන කියලා කියන්න බෑ. නමුත් ජෙනරලි කතාවක් විදිහට කියත හැකි දෙමාපියෝ දෙන්න දරුවන් කෙනෙක් බූදල් හම්බ කරනවට වැඩිය. උන්ට ඩිග්‍රී ඩිප්ලෝමා ආරම්භ කරනවට වැඩිය මහයුන් දෙන්න භාවනා කරන එක ඔක්කොටම වැඩිය හොඳයි. ඒ ඒ කරන අනෙක් ඒවාට වැඩිය මොකද ඒ වයින් වෙලා තින්නේ ඌ වැඩෙන්න වැඩෙන්න දෙමාපියන්ට වෛර කරනවා. වස්තු බූදල් දෙන්න දෙන්න දෙමාපියන්ට වෛර කරනවා. කවදාකවත් නෑ හොඳක්. ඒ වෙනුවෙන් මේක දුන්නාට පස්සේ උන් අම්මා මාතෘ ප්‍රේමේ තාත්තකම ඔය හිටිනවා උන්ට මොකද අර මේ මේ මේ මිනිස්යාට භාවනා කරන කෙනාට බුද්ධ ධම්ම සංඝ ශ්‍රද්ධාව නැති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව යනවා. ඒක නිසා ඒක ඉස්සර එකට කරලා දෙන්නේ ගැප් පෙරහැර කියලා එකක් තිබිලා තියෙනවා සිංහල ක්‍රමේ. ගැප් පෙරහැර කියලා කියන්නේ අම්මා බඩ වුණාට පස්සේ දරුවා පිරිසිදු ගත්තට පස්සේ ඒ විශේෂ ආගමික පූජාවල් කරනවා. ඒ කරලා ඉවරලා මේ අම්මා හය සැරයක් වඳිනවා. Taman වෙනුවෙන් තුන් සැරයයි බඩේ ඉන්න දරුවා වෙනුවෙන් තුන් සැරයයි. එහෙම කර කර කර කර හම්බෙන්නේ ඉස්සෙල්ලා දරුවා මේ ඒ ශාසනගත කරනවා. ඒ අපේ ගෙවල් පැත්තේ කරන්නේ මේ මාලිගාවට අරයන්. තන්ද මාලිගාවට ගෙනිහිලා වඩදරුවම්ම විශේෂම කුළුතුල් දරුවා මේ මේ ගැප් ගත්තට පස්සේ අම්මා අඬ ගහන ගිහිල්ලා හය සැරේ වන්දනවා. තාතුන් වහන්සේලා හය සැරයක් වන්දනවා. උඹ වෙනුවෙන් තුනයි, බඩේ ඉන්න එක වෙනාන් තුනයි. ඒක හම්බ වෙච්ච ගම ඊට පස්සේ ආයෙ උස්සගෙන ගිහිල්ලා අර තේවා වෙලාවේදී කෙල්ලෙක් නම් අර පඩිය උඩ තියනවා. කොල්ලෙක් නම් ආම්දුව අරගෙන ඇතුලෙන් තියලා විනාඩියක් කියලා අපව අරන් දෙනවා. ඊට පස්සේ ඌ බෞතිස්ම වෙලා. ඌ බුද්ධ ආගමේ තමයි. ඌ ඌ මාලිගා ඌ දන්ත දාතුන් වහන්සේට පූජා වෙලා තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් එතකොට අර මේ මොන හරි වුණත් අම්මලා තාත්තලා කියන්නේ උඹලා ඕ මොනවා නැති වුණත් උඹලා බඩේ ඉන්න කාලේ වුණත් පූජා වෙලා තියෙන්නේ දන්ත දාතුන් වහන්සේට පූජා වෙලා තියෙන්නේ කිව්වහම නිකන් දැන් නාස්ලනෝ දාලා වගේ නේද ඒ ඉස්සර තිබිලා තියෙන ඒ ගැප් පෙරහැර කියන එක දැන් ඒකේ අර්ථය මැකිලා ගිහිල්ලා දන්නේ නැහැ මොකද්ද ගැප් පෙරහැර කියලා ඒ නිසා ගැප් ගත්ත ගමන්ම ඒ කුලකාන්තාවන්ට දෙන ආර්සාවක් තමයි ත්‍රිවිධ රත්නයේ කෙරේ හයසරයක් වන්දනය උඹට 6යි බඩේ ඉන්න එකට 6යි කියලා. ඉතින් වගේ මේ ලොකු ලොකු අනුකම්පාවක් තමයි මාතෘ ප්‍රේමයෙන් කරන්න තියෙන දරුවන් කෙරෙහි තමන් ඒ කාලය පුරාවට සීලික සමාධික ප්‍රඥාවක පිහිටන්න පුළුවන්. කැප් කාලේ අනික් කාලෙත් නරක නෑ. දිගට කරනවා හොඳයි. Uh, Bante, is it wrong to use chemical trap in a plum or apple tree in order to protect the fruit from pests? My uh, chetana is not to kill the nests insects but to protect the fruits. Can you uh, please advise? මේ eh, මේක තේරෙනවනේ මේ මේ මොකಾದ කණ්ඩ යන්නේ කියන එක. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ මේ බුදුජානනාංශිකේ ක්‍රමයේ හැටියට යනකොට ඇග්‍රිකල්චර් අයින් කරලා දාන්න මම ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් කරුවේ. ඒකට දැන් මොනවක්වත් කරන්න දෙන්නේ නැහැ. පොලෝ කඩන්න දෙන්නේ නැහැ. ගහක් කොලක් කපන්න දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අයින් කරලා වික්ෂෝකට කියලා තියෙන තම්බලා දෙන දෙයක් කාලා නිකන් හිටපන් කියලා. ඉතින් ඒ නිසා මේ මේ වික්ෂෝක වංශයේ වාසේ බලනකොට නැති මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඈතින්ම නතර වෙනවා. නමුත් මේ ගිහි ජීවන රටාවක් විදිහට හොඳම ජීවන රටාව බුදුහාමර පෙන්නලා දීලා තියෙන ගොවිකම තමයි. ගොවිතැන තමයි හොඳම මේ මොකක්ද කියන්නේ ආජීවයේ විදියට ඉතින් ඒකෙදිත් ඔය මේ කිමිකල් වල වෙලා තියෙන මතක තියාගන්න තියෙන්නේ මේ කෙමිස්ට්‍රි වල ඇග්‍රෝ කිමිකල්ස් උගන්වනවා ඒ සත් ආට ඒක විෂ වෙන්නේ සතාගේ ඇඟේ මස්වාත්තල් ගන්න හැටියට තමයි ඒ කියන්නේ මේ අවුන්ස ගාණක් බර සතෙකුට නම් පුංචි කිමිකල් එකක් වදිච්ච ගමන් ප්‍රොපෙෂනලි ඒක පොයිසන් වෙනවා නමුත් ඒහා සමාන උට ගහනකොට ඒ කිමිකල් අපේ ඇඟට යනවා නමුත් අපේගේ මස්රාත්තල් ගන්න වැඩි නිසා ඒක කිඩ්නි වල තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මට්ටම liver එකේ මට්ටමේ තැනකට ගිය ගමන් මැරලා යනවා. දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මේක සෙල්ලම උනේ DDTත් එක්ක. DDT තමයි ඉස්සර තිබුණේ හැම දෙයකම මැලේරියා වලට කොම ගැහුවේ. අන්තිර බලනකොට ඇනලයිස් කරලා මුහුදේ ඉන්න මාළු වගේ DDT දෙනවා අම්මගෙන් තනෙන් දෙන කිරි වල DDT කියනවා. ඒ නිසා මානව ප්‍රජාවේ කිසිම තැනක් නැහැ DDT මට්ටමක් නැහැ. නමුත් ඒක එක මට්ටමේ පැනපු ගමන් කන්වර්ෂන් එකක් එනවා මැරිලා. ඊට පස්සේ DDT තහනම් කරනවා. තහනම් කළා මැල තියෙන දැන් මේ. ඊට වැඩිය භයානක එකක්. ඒ නිසා මේ කිමිකල් වල මැරෙද්දී දැනන්නේ ඒ සතා ඉමීඩියට්ලි මැරෙනකොට තමයි හිමීට හිමීට මැරෙන්නේ. ඒ සතාට ට්‍රැප් එක දැම්මා නම් ඒ ට්‍රැප් එකේ ජීවත් වෙනවා නම් අපි මේ ලෝකේ ඒ වේපර් එක ඒක අනිවාර්යම වෙනවා. නමුත් අපේ මස්වත්තල් ගන්න වැඩි නිසා ත්‍රෙෂෝල්ඩ් එක උසස්. ඒ නිසා නමුත් ඒ ඇතුලේ කියුමුලටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. සිස්ටමික් මෙඩිසින් වල නම් ඒක හරිම බලවත්. කන්ටැක්ට් ටයිප් එකේ නම් ගෑවිච්ච ගෑවිච්ච නම් මේවා වෙනවා. ඒක නිසා මේක මේ මේ මේ ගැන ලියලා තියෙනවා මේ ලංකාවේ පොතක් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියලා Nature of Medicine කියලා කියනවා මේ විෂ බීජ කියන සංකල්පය ඇති වුණාට පස්සේ විෂ බීජ මැරීම සෞඛ්‍ය කියලා අරගෙන තියෙනවා. එතකොට තව කෙනෙක් කෙරේ ද්වේෂයෙන් එක තමයි වෛද්‍ය යන්නේ. වෛද්‍ය විද්‍යාව. ආයුර්වේදයේ එහෙම කරන්නේ. ආයුර්වේදයේ තියෙන ඉමුනිටි එක විතරයි. Taman නිතරම ඉමුනිටි කට්ටිය ආිනවා විෂ බීජ කොයි වෙලාවෙත් තියෙන. හොඳ ඉමුනිටි එක තියෙනකොට විෂ බීජ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා විෂ බීජ මැරීම කියන සංකල්පය බොහොම ඉක්මනට ප්‍රතිඵල දෙනවා. හැබැයි කහු වෙනකොට පහු වෙනකොට විෂ බීජ අපිට වැඩි ඉක්මනට ඉවෝල් වෙනවා. බැක්ටීරියා ඉවෝල් වෙන්න අවුරුදු 4යි යන්නේ. ඊට පස්සේ හදන හදන කිමිකල් එකට පු ඉවොලුෂන් එක නැගලා ගියාට පස්සේ දිනන්නේ කිමිකල් එකක් ඉස්සරහා වැඩිපුර දිනන්නේ ෂෝට් සයිකල් තියෙන බැක්ටීරියා එකද ලොං සයිකල් තියෙන මිනිස්සයාද කියන එක ටයිම්ස් මැගසින් එක රිසර්ච් එක කරලා තිනවා මිනිස්සු පරාදයි. පටන් ගන්නකොටම පරාදයි බැක්ටීරියා ඉවෝල් වෙනවා. ඒ නිසා අපි කිමිකල් එක ෆයිට් එක දෙනවයි කියලා කියන්නේ අපි හිමීට මරණයකට යනවා ඌ ඉක්මන් මරණයකට. හැබැයි කෝටි ගණන් සත්තු ජීවත් වෙනවා කෙටි කාලෙක සයිකල් එක ඉවර කරනවා එතකොට අපිට ඌ සයිකල් දෙක තුනක් කරා පාර දෙන්න ඉඩ තියෙන නිසා කෙනෙක් මරලා තව කෙනෙකුට ජීවත් වෙනවා කියන එකක් හිතන්න බෑ. මොකද මේක all in one and one in all ඒ නිසා whole system එකම හිතන්න ඕන. ඒ නිසා මේ කුෂිකර්මයේදී උගන්වනවා multiply effect කියලා එකක්. ගොවියා වවනකොට ගොවියා ගෙදර මිනිස්සු කනවා ඒක. ඉන්ඩස්ට්‍රීස් නුත් හැදෙනවා. පෙස්ලත් කනවා. හැම එකනාටම පැතිරලා යන ගතියක් තියෙන නිසා තමයි ඒ ගොවිතැන මේ ධාර්මික රස්සාවක් කියලා තියෙන්නේ. නමුත් පෞගේ දවස්වල ඇතිවෙච්ච ඔය ඇග්‍රොකෙමිකල්ස් එල්ලම නිසා ඇමරිකාවල සමහර පළාත් මොන්නම කුෂිකර්මකක් කරන්න බැරි තරමට කෙමිස්ට්‍රි වල නැස්ති වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකුවෙන් බලනකොට නම් උත්තරයක් තියෙනවා. නමුත් අර පොඩි තමන්ගේ කැපල් ගහක් වවනවා නම් ඒක ප්ලම් ගහක් වවනවා ඒක සතෙක් කනකොට පලායින්ට බැරි වෙනකොට අපි নানা ආකාර දේවල් කරනවා. නමුත් ඒකේ අර ෂෝට් සයිකල් ලොන් සයිකල් එක බලනකොට කිසිම දෙයක් නැහැ consequences නැති. කොයි එකෙත් යමක් කළොත් ඒ අසමාන දෙයක් Tamanට සිද්ධ වෙනවා. ඒක නිසා අවස්ථානුකූලව අපිට ඒකෙදි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපිට ජීවත් වෙන්න බෑ තව කෙනෙකුට කරදර නොකර. ඒක වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒෂා මතක තියාගන්න මේ කන කෑමක් පාස අඳින ඇඳුමක් පාස ඉන්න තැනක් පාස මේ අනුන්ගේ දෙයක්. ඒෂා මේවා කාලෙම ඇඳලා මේවා කරලා කාමයේ උපදවන්න නෙමෙයි තියෙන අනේ සංසාරයෙන් ගොඩවීම සඳහා වැඩ කරනවා නම් ඒක සාධාරණීකරණය වෙනවා. මොන්නම වෙන දෙයකට හරි කෙරුවොත් එimhe ඒක මතු සංසාර දික් කරන්න හේතු වෙනවා. ඒ නිසා අම්ම බත්පතක් පාසාම, අඳින ඇඳුමක් පාසාම, සේනාසනයක් පාසාම, බෙහෙතක් පාසාම කල්පනා කරන්න නෙමෙයි දුක ගෙවන් කිරීමේ අදහසින් මේක පාවිච්චි කරනවා. අර වෙන පරමාර්ථ සඳහා පාවිච්චි කරොත් ඉතින් ඒක වහ කෑවා වගේ තමයි. තෙල් පාරේ යකඩ කෑවා වගේ තමයි. ඒ වගේ දෙයක් අපිට මේ වගේ තැනක ඉන්නකොට හිතන්න පුළුවන්. මොකද හැම වෙලක්ම කැම අඩු කරලා බොහොම ස්වභාවික සාමාන්‍ය ජීවිතයකට වැටිලා භාවනා කරගෙන. නමුත් එළියට ගියාට පස්සේ තියෙන ජීවිතේදී අපි කොච්චරක් මේ සුඛෝභෝගීත්වෙත් නැත්නම් අන්සතුන් ගැන නොසලකා වැඩ කරනවාද කිව්වොත් කිලෝර කරන්න බෑ. ඒ නිසා භාවනා කළ ප්‍රතිඵල නැති වුණත් අහන්න වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ ලොකු පෞරාශිකින් බෙදිලා. ඒ නිසා මේ වෙයිදී ජෙනරලයිස් කරන්න යන්න එපා. මේ මම සතෙක් මීට පස්සේ මරන්නෙම නැහැ, මැරෙන්නෙම නැහැ කියලා. එකයි කරන්න තියෙන්නේ පව් අඩුවෙන් කරන්න උත්සාහ කරන්න ඉච්චරයි. පව් නොකර ඉන්න කියලා කට කරලා කියන්න බෑ. පව් අඩුවෙන් එන්ට කරනවා මිසක් පින් කරන්න නම් දඟලන්න යන්න එපා. එතකොට නම් අහුවෙනවා. එකම දෙයයි මේ ජීවිතය අපිට කරන්න පුළුවන් කියන්නේ ප්‍රතිසද කරගෙන එන්න එන්න අඩුවෙන් පව් කරන්න උත්සාහ කරනවා. පින් කරන්න හදනවා කියන එකට හරි අමාරුයි ඩෙෆිනිෂන් එකක් දෙන්න. ඒක උංගා පෞසිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද මම විතර පින් කරන්නේ අල්ලපු ගෙදර කෙනා පින් කරන්නේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක්. පින් කරන හැම කෙනාම එහෙම දෙයක් කරන පව් අඩුවෙන් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක සාධාරණ. ඒක නිසා සබ්බපාපස අකරණ වුණාට පස්සේ කුසල සුපසම්පදා කරා. හොඳයි අපි පැය දෙකක් අරගෙන තියෙනවා මම හිතන්නේ දැන් තන ලිඛිත ප්‍රශ්න ඉවරයි. ආම්බුනේ. වහන්සේලා ඖෂධ වශයෙන් මේ අරලු අර රත් වේලදිනේදී මැටි කොටි මුත්‍රා අරගෙන මැටි වලක තියලා හත් පාට පස්සට තියලා පෙරලා පානය කරනවා කියලා තියෙන පොත්වල මේ ඉතින් මේ අපි නිකන් කලකන්නේ මුත්‍රා වල තියෙන වේස් ප්‍රොඩක්ට්ස් ඉතින් ඒවා ඒ ගුණදායක දෙයක් නැහැනේ ඒක ටිකක් පහදලා දෙන්න පුළුවන් ඔය මේ ළඟදී මේ ඕස්ට්‍රේලියාවේ යොරොලොජිස්ට් ඉන්ටර්වයුව කරලා දෙනවා. එයාට කියලා තිබුණා මේ මිනිස්සු මේ මුද්‍රා පාවිච්චි කරන කතා කරලා තියෙනවා ඔබතුමා මොකද කියන්නේ? පිස්සු කතා කරන ලෝකේ තියෙන වේස්ට් ප්‍රොඩක්ට් එකක්. ඒක නිසා ඒකෙන් කවදාකවත් ගුණයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර දෙයා දිගටම ඉන්සිස් කරලා කරලා ඇහුවලු මේ කුඩා ප්‍රමාණයක් ගත්තොත් කිමිකල් එකක් මේකේ තියෙන කුඩා ප්‍රමාණයක් ගත්තොත් ඒකේ ඉමුනිටි එක වඩන්නේ නැද්ද කියලා. දැන් අපිට මේ මොනවාද අසූරිය වෙනකොට අපි කරන්නේ වසුරිය පොඩ්ඩක් ගාන එක නේගේ. chicken pox, small pox වලට මේ ඇන්ටිබඩි කියන්නේ අපි වැක්සින් කරනවා කියලා. වැක්සින් එතකොට ඇඟ ලෑස්ති වෙනවා. ඇඟේ ඒකේ මේ ඇන්ටිබඩි එක හදාගන්න ඊට පස්සේ ලෙඩ එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මේ විස බීජ වුණත් කමන්නේ යම් ඒක තියෙනවා මාත්‍රාවක්. කෑවට පස්සේ ඇඟ ඊගාට ලෑස්ති වෙනවා. ඒ ප්‍රිපෙයාර් වෙනවා. ඒ විස බීජට ලෑස්ති වෙනවා. ඉතින් ඒක ඒක පිළිගන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා ඉතා කුඩා ප්‍රමාණ ඒ නිසා මේ පිළිගන්න වෙනවයි කියලා යුරොලොජි. ඒකල අන්තිමට ਉਹ ප්‍රශ්නයක් අහනවා. එහෙනම් ඉස්සරහට ඊද කාලයක් අරක්කු බාරකට තබැරුමට කියලා මට ඩ්‍රෑම් එකක් දෙන්න කිව්වා වගේ මට මූත්‍රා ඩ්‍රෑම් එකක් දෙන්න කියන කාලයක් ඊද කියලා අහන ප්‍රශ්න. එයා කියනවා ඉන්දීඩ් තියනවා කියලා. ඒ හේතුව මොකද අපිට බයෝකෙමිස්ට්‍රි උගන්වනකොට ඒ ප්‍රොෆෙසර් කතා කරලා කිව්වේ ලෝකේ තියෙන හොඳම බයෝකෙමිකල් ලැබ් එක තමයි කිඩ්නි. Tamandම අද හදාලා දේ හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා Tamangම පිට වෙන මුත්‍රා ටික පාවිච්චි කරනවා නම් මේක පුදුම සයිකල් එක සම්පූර්ණයක් කරනවා කියන්නේ. ගෝමුත්‍රා නෙවෙයි. Tamangම මුත්‍රා. ඉතින් ඒක තමයි ඔය ධම්මනිදාන සූත්‍රයේදී මහා ධම්ම සමාදාන සූත්‍රයේ සරුවත්‍යංශ දේශනා කරනවා. ඒ ඒ රෝගියා සඳහන් කරලා තියෙන්නේ පාන් පාණ්ඩු රෝගියෙක් කියන එක. මම දොස්තර කෙනෙක් ගියාට පස්සේ කෝ වචන සාමාන්‍ය පාණ්ඩු කියලා මුළු ඇඟේම නියුට්‍රිෂන් ඩිප්ලිෂන් එකක් කියලා. ඒ රෝගිය කාඩ පස්සේ බුදුහාමස් කියන සත්පුරුෂයෙක් දැකලා මේ මුත්‍රා ගඳයි රස නැහැ වර්ණය හොඳ නැහැ. ඒක නම් ඇත්ත නමුත් බියව සනිපෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිසයා තමන්ගේ හිතසුව කැමති නම් වන්නේ නැබි ගන්ධේ නැබි රසේ නැබි jiguchchaniya. ඒ උනත් බියව සනිපෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන්සේ දේශනා කරන ධර්මයක්. ඒ කිසි කෙනෙකුට ප්‍රිය නෑ. කිසි කෙනෙකුට ආඩම්බර කරන දෙයක්වත් නෑ. ਉਹ පාවිච්චි කළොත් සනිපේ. ඒක නිසා මම ඒකටම පොතක් ලිව්වා. මේ ගෝමූත්‍රා නෙවෙයි මේකට පාවිච්චි කරන්න තියෙන්නේ තමන්ගේ මූත්‍රා කියන්නේ. පුචි මුත්‍ර කියන්නේ. ඈ? මොරජ් දේසායි ඉන්දියාවේ ප්‍රයිම් මිනිස්ටර්. එයා කිව්වා ඒක පත්‍රවල ඔක්කොම ඒ දවසේ තමයි අපිට ওই බයෝකෙමිස්ට්‍රි ලැබ් එකේ ටෙස්ට් එක බයෝකෙමිස්ට්‍රි ලෙක්චර් එක තිබ්බේ. ඉතින් අපේ කවුද මර්වින් ෆෙල්ලර් මර්වින් ෆර්නෑන්ඩ් මර්වින් පුල්ලේ. හරි කටකාරයි මිනිස්සු. ඇවිල්ලා කිව්වා අපි ඉතින් ලෙක්චර් රූම් එකේ ඉඳද්දී උඹලා මේ පත්‍ර කියවන්නේ නැහැ කියලා. ඇත්තටම කියවන්නේ නැහැ. යුනිවර්සිටි ගානේ මොන පත්‍රද කිසිම වෙන කියවිලක් නැහැනේ. ඊට පස්සේ කිව්වා මේ ඊයේ e මොරයිදේසයි කියලා තියෙනවා. ඇමරිකාවට. ඉතින් ගියාට පස්සේ හැම පාටියෙදිම එක එක නැවිලා මේ කොකාකෝලා, මේ ෆැන්ටා, මේ අනම්මනම් දෙනවා. එපයි කියනවා. එකක් ගන්න නැතිද? ඊට පස්සේ තිය ඔෆිෂියල් මීටින් ඉවරලා පස්සේ පත්‍රකාරයොත් එක්ක මේ ඉන්ෆෝමල් මීටින් එකක් තියෙනවා. ඒක මනසෙක් කියලා තියෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් ඔයා මොනවක්වත් බොන්නේ නැති එක සිකියුරිටි ප්‍රශ්න. ගෙනාපු දෙයක් මොනවා මිසක් ගන්න නැහැ නේ කියලා. එහෙනම් ඇත්තට මොනවද බොන්නේ? ඊට පස්සේ කියලා කියනවා මම කඳුලක්වත් විසිකරන්නේ නැහැ මූත්‍ර ටික දවස පුරාම බොනවා කියලා. පහුවෙන්ද වත්‍රේ ජීවේ නෝ කොකා කෝලා බත් පොරාජි කෝලා කියලා. මම මම මොකද්ද නැගසේ ආටිකල් එක මම මතක නැහැ මිර ඩේලි මිර පත්‍රේ. පත්‍ර භාගයක් පිටුව දාලා තිබුණා නෝ කොකා කෝලා බත් පොරාජි කෝලා. මිනිහා පත්‍රේ ගෙනල්ලා කිව්වා මේකෙන් මෙන්න පෙන්නලා දීලා තියෙනවා බයෝකෙමිස්ට්‍රි. ඊට පස්සේ තමයි ඇමරිකාවේ හිටපු ආම්ස්ට්‍රෝන් කියන එකනා යුද්ධෙදී එයා ගිහිලා තියෙන යුද හමුදාය බැඳෙන්න එතකොට TB ටිබකලෝසිස් බැසිලස් දායින් කළා. ඇත්තටම යුද්ධෙ බැඳෙන්න කියලා රසාවක් නැතිකොම. ඊට පස්සේ මිනිස්සයා මේ desperate මොනවත් කරන්න දෙයක් නැතුව බයිබලේ කියනකොට ඒකේ තියලා තියෙනවා පැසම් සාම් කියලා කියන්නේ PSL තා 15 number 15 5 thy must drink water from thy own cistern කියලා එච්චරයි විනය කියලා දීලා මනස බැලුවද මේ තේරුමක් නැහැ. ඊට පස්සේ කල්පනා කරලා මගේ ඕන් සිස්ටම් එකේ වතුර බොන්න කියන්නේ මොකද්ද කියලා මිනිහා මේක බිවට පස්සේ ඩයබටික් ඒක මේක අයින් වෙලා මොකක්ද TB අයින් වෙලා මම ලිව්ව පොතක් life of the water of the life කියලා. ඒ දවස්වල පුදුමාකාර විදිහට පැතිරලා දැන් මුළු ලෝකෙම තියෙනවා water of life societies කියලා ඒවා. මුළු hospital එකෙම එකම බේතයි තියෙන්නේ. ඉතින් හොඳම එක ඉන්නේ ප්‍රෙග්නන්ට් වෙලාවට. මම ප්‍රෙග්නන්ට් ඒ නිසා ජර්මනි වල කම්පැනි එක වැඩ කරපු එකෙක් මට හම්බුණා උඩුගම්පල කියලා. මිනිහා වැඩ කරුවේ ඒ ජර්මනි කම්පැනි එකේලු. ඒගොල්ල කරන්නේ ඉන්දියාවට ගිහිල්ලා මුළු ගමකටම සෝෂල් වෙල්ෆෙයාර් දෙනවා. දීලා අම්මලාට ක්ලිනික් කරනවා නිකන්. හැබැයි අම්මලා චූ කරන්නේ යන්න ඕනේ ඒගොල්ලන්ගේ টয়ලට් එකට. අන්තිමේ টয়ලට් එකකට කරලා බවුසර් වලින් ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඊට පස්සේ යුරෝකයිනෙන් කියලා බෙහෙතක් හදනවලු. එක ඒ කැප්සූල් එක ඩොලර් 9000ක් වෙනවා. ගන්නේ මේකෙන් තමයි කියලා කියනවා. ඒක ටෙක්නික් එකකින් මේක එක්ස්ට්‍රැක්ට් කරන්නේ ජපාන් වල පුදුමාකාර එක්ස්පෙන්සිව්. මේ කාටවත් කියන්නේ මොකද්ද කරන්නේ. ගන්නේ ඒ ප්‍රෙග්නන්ට් අම්මලාගේ ඒ කිමිකල්ස් හොඳට වැඩ කරනවානේ. ඒ නිසා දැන් ඉන්දියාවල සෑහෙන්න මේක දැන් කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා නමුත් ඒක මේ මේ establish uh, authentic orthodox science එක දෙන්නේ නැහැ කැමති නැහැ මේකේ නෝ. ඒක කියන්නේ මේ AIDS උනත් කමක් නැහැ. AIDS හැදිච්ච එක්කනාගේ exudes පිට වෙනවනේ මෙව වලින් යන exudes urine වලට ඒ dose එක ආපහු ගත්තොත් ඇඟ මේ antibodies හදනවා. ඒ නිසා ඒක මේ ask scientist කියලා මේක තියෙනවා වෙබ්සයිට් එකක් ask a scientist කියලා. අන්න ඒක ඇහුවට පස්සේ හැම ප්‍රශ්නයක් අහුව උත්තර දෙනවා. සයන්ටිස්ට් කෙනෙක් අන්න ඒකේ තියෙනවා යූරින් පාවිච්චි ආයෙ තියෙනවා ෂර්ලිස් වෙල්නස් කැෆේ කියලා එකක්. වෙබ්සයිට් එකක්. නැත්නම් යුරෝපති කියලා ගැහුවොත් නම් ඕගා ෂර්ලිස් වෙල්නස් කැෆේ කියන එකේ තියෙන ෂර්ලි කියලා කෙනෙක් බල්ලෙක්. ඒ උගේ වෙල්නස් කැෆේ ඊට ඌට දෙන මෙව එකක්. ඒ සත්තුන්ට මේක කරපුවාම ඇති වෙන හැටි ඒකෙ පෙන්නනවා දැන් තියෙන සාමාන්‍ය ඇලොපැතික් මෙඩිසින් වල තියෙන side effects and after effects එක බලනකොට මේකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් ආර්ටිෆික්ස් නැහැ. ඒක නිසා ඒක මේ බුද්ධ ආගමෙන් එළිවෙච්ච අතර බුද්ධහනේ බයිබලෙත් තියෙනවා කුරානෙත් තියෙනවා අපේ ත්‍රිපිටකෙත් තියෙනවා හැම ආගමක ශාස්ත්‍රීය ග්‍රන්ථවලම තියෙන කවුරුත් මේක හොයලා නැහැ. ආයුර්වේදයේ විසලින තෛලය කියලා විසලින විසලින තෛලය කියලා සත්තු කවුවාම කෙලින්ම දෙන්නේ අවුරුදු 14 කට ළමයිගේ මුත්‍රා. විස නීලී තෛලය. ගොක් වේකම් කියන්නේ. ඔය ඔය අර බෙහෙත්තරුව කියලා එකක් තියෙන අපේ. බෙහෙත්තරුවට දාන්නේ බෙලිමල් තඹු වතුර හරි මුත්‍රා හරි. කුළු ඇඟම එකේ ඔබලා තිබ්බහම ඔක්කොම මේ විෂ සමතුලිත කරනවා. විස නිවන එක මට මම පොඩි කාලේ මේ ගරුඬ පැත්තයි මාව කාලා හරි විසයි. ඉතින් මට මේ අඬන මට අවුරුදු 5ක් විතර ඇති. එක එක ඒවා කරා ඊට පස්සේ මට මතකයි අම්මා අහනවා ටොයිලට් එකට යන්න ඕන නැද්ද කියලා. ඉතින් ਉਹ කිව්වම ටොයිලට් එකට යන්න ඕනේ නැහැ පෝච්චිය දුන්නා යන්න. ඉතින් මට පොඩි කාලේ තේරුමක් නැහැ. ඇයි ටොයිලට් එකට යන්න පෝච්චියට ගියේ කියලා. ඊට පස්සේ ගෙදල්ලා කෝ පැදුනා මේ උණු වතුරේ අත දාන්න කියලා. ඉතින් මම අත දාන් හිටියා විනාඩි 10 මට ඒක හොඳට මතකයි. විනාඩි 10කින් විතර ඒ කැක්කුම ගියා. ඉතින් මම දන්නේ පස්සේ පහුවෙන්ද මගේ අක්කා අක්කා මට වඩා අවුරුදු 5ක් වැඩිමා. මට මේ කාටකම් කරා. ඔයා අත දැම්මයි ඔයාගේ චූ එකේ අත දැම්මනේ කියලා. ඇති ඒකෙන් තමයි මම දන්නේ. but it worked. ඉන්දියාව ගමක් තියුණලු ඒකේ අම්මයි දුවටයි දුප්පත්ලු දුප්පත්ලු ගම ඒ ඔස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නිසා ඒගොල්ලෝ කිව්වලු අපි ළඟ කෙමක් තියෙනවා ඕනේ දෙයක් තියෙනවා නම් එන්නේ කියලා. ඉතින් ආපුවාම මේ මේක මේ දෙයයන්ාදේ සීකල මේක බොණ්ඩේ කියනවා. ඉතින් බීල බීල අන්තිමට මට දැන් දෙන්නගේ මූත්‍රා ඉවරයිලු. දැන් ලෙඩ් වෙනවලු හෝගා. ඊට පස්සේ කරලා තියෙන දේ කියලා කියනවා මේක දැන් මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මේකෙදි කෙරෙන්නේ මොකද්ද? තමන්ගේ මූත්‍රා බොන එක නැත්තම් කාගේ හරි කමන්නේ මූත්‍රා බොන එක. කියපු ඔක්කොටම කියපු දාසේ පහුවෙන්ද අර ගෙදෙට ගල් ගාලා ගේ කුඩු කරලා දෙන්න එළෙව්වලු ගමේ. එච්චර කල් විව්වේ ඒක තමයි. ඒක එලි කෙරුවට පස්සේ උන් දෙන්න ඉන්න දීලා නැහැ ගමේ. අපි කිව්වයින් පස්සේ ඉන්දියන් එයාර්ලයින්ස් වල ස්ටුවර්ඩ්ස්ලා අහනවා නිකන් පැසෙන්ජර්ස්ලාගෙන් සර් ටී කොෆි ඕ පී ඒක අහන්න වෙයිද කියලා තමයි අර ඕස්ට්‍රේලියානු මැගසින් එකේ තියලා තිබුණේ කවදා හරි ගිහිල්ලා මට ට්‍රෑම් එකක් ඉල්ලන්න ඉල්ලන මොකද ඔය අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලාට ඔය අද කාලේ තියෙන ෆැසිලිටිස් හරි මොනම ටෙක්නික්ක් තිබිලා නැහැ. මේක මේක කිව්වට පස්සේ මේක ඉතින් ඔටෝමැටිකලි හම්බෙන දේ. ඒක නිසා අනිත් එක කියවන්න අකමැති ඕගොල්ලෝ මම දන්නවා පැහැදිලිවම සර්වඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ. ආ. ඇති තාකල් මුත්‍රා බිල තියෙනවා ඇති තාකල් අසුචි වන්දලා තියෙනවා ඉවර වෙනකම්. සුණක්කත් මේ වගේ ඒගොල්ලෝ මොකද අත්‍යකරම දානියෝගේ ඒකේ පාට කැල්ල. නෑ මේකේ මේකේ සර්වඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කිසිම ආහාරයක් ගන්න නැතුව එනේන එක වළඳලා ජීවත් වෙලා තියෙන. ඒක කියවනකොට හිතනවා මේක ගොමක් තමයි. ඔව්. සර්වඥන් වහන්සේ නෑ තමන්ගේ. තමන්ගේ. අරගෙන ඉවරලා ඒකේ ඔය මේ ಭಾರತೀಯ වෛද්‍ය වික්‍රම කියලා ඒ අර මේ ඒ ශාන්තියක ලියලා තියෙන ඒ ශාන්තිය බැනලම තියෙන තමන්ට බැනගෙන තියෙන මිනිස්සු මේවා කියනකොට සංඥා පිළිබඳ වැරදි අදහස් ගන්නවයි කියලා. නමුත් මෙන්න මෙන්න ಭಾರತೀಯ යන ක්‍රමේ මේ මිනිස්සු ඒක නිසා විස බීජයක බයක් නැහැ. ඒගොල්ලෝ විස බීජත් එක්ක ජීවත් වෙන හැබැයි ඉමුනිටි එක හදාන කියන්නේ. ඒ නිසා කැලේ ජීවත් වෙනකොට ඒ වගේ මේ මොන මොන හරි ක්‍රම නැතුව දැන් කාලේ නැතරම වෛද්‍ය ක්‍රම තියෙනවා අරසාව තියෙනවා. ඒ කාලේ මේ හොඳයි පැය කාලක් කරන් තියෙනවා අවසාන ප්‍රශ්නේ ඒකට ඕවටයි නේ. දැන් අපිට දැන් තියෙන පැය තුන් කාලක වගේ මේ සක්මන් භාවනාවක්